සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන වශයෙන් තමයි ඒ සාක්ෂාත් කළ යුතු ධර්මස්කන්ධ පහ මතක් කරලා දෙන්නේ. එතකොට ඒව අතර එහෙම නැත්නම් මේ සීලෙන් සමාධියට සමාධි ප්‍රඥාට ප්‍රඥා විමුක්තියට විමුක්ති විමුක්ති ඥාන දර්ශනය කියන ධර්ම પરම්පරාවකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ සීලයම උනත් සමාධි මට්ටමට ගියාට පස්සේ නැවත සීලේ දිහා බැලුවොත් ඒක වෙනස් තාලයකට පේනවා. ප්‍රඥා මට්ටමට ගිහිල්ලා සීලේ දිහා බැලුවොත් තවත් තාලයකට පේනවා. අන විමුක්ති මට්ටමට ගිහිල්ලා සීල දිහා බලනකොට වෙනස් තාලයකට පේනවා. විමුක්ති ඥාන දර්ශන මට්ටමට ගිහිල්ලා බලනකොට සීල වෙනස් වෙලා පේනවා. සීලයත් සමාධිය තුරුදින එකට අමතරව සීලයෙත් පරිණාමයක් සිද්ධ වෙනවා. අනිත්‍ය භාවයක් තියෙනවා. ඉතින් ඒ විදිහට මේ එක එකක් තියෙන රේඛීය වශයෙන් එකින් එකට සගෙන සම්බන්ධතාවයත් ඒවත් තියෙන අන්තර් සම්බන්ධතා අධ්‍යා බලනකොට මේවා මේ බුදු කෙනෙකුට ඇර මේවා පට ඇරලා කියලා දෙන්න කාටවත් තේරෙන්නේ නැහැ. නැත්නම් අපි හිතනවා මේ සීලය කියන එක හරියට නීත්‍ය දෙයක් මේ මට උරුම දෙයක් එහෙම තමම දන්න දෙයක් කියලා. කවදාවත් නැහැ. යම් වෙලාවක යම් gedයකට කෙනෙකුට සීලයක පිහිටලා සමාධියක් ඇති වුණා නම් එයා ඊට පස්සේ ඒ සමාධි ඥාණයෙන් සමාධි ධර්මස්කන්ධයෙන් නැවත හැරලා බලනවා තමන්ගේ සීලය දිහා. බලනකොට යාට පේන්න පටන් අර ගන්නවා ඉස්සරට වැඩිය සීලය පිළිබඳව ප්‍රායෝගික වටිනාකමක්. සාපේක්ෂ වටිනාකමක්. ඒ වගේම තේරෙනවා මේක දැන් ඉස්සරට වැඩිය සියුම් කරන්න පුළුවන්. ඉස්සරට දියුණු කරන්න පුළුවන්. ඉතින් දියුණු කරනකොට සීලයේ දියුණුවත් එක්කම සමාධි ස්කන්ධේ ප්‍රඥා ස්කන්ධයකට යන්න ඔන්න පෙර නිමිති පහළ වෙනවා. පහළ වෙලා යම් වෙලාවක ඒ ප්‍රඥාව තීරුම් ගතට පස්සේ නැත්තම් ප්‍රඥා ස්කන්ධය නැත්තම් ප්‍රඥා ශාසනය එහෙම ප්‍රඥා ශික්ෂාව තී අංග තීරුම් ගන්නකොට තේනවා මේ ඥාණයෙන් නැවත සීලේ දිහා බලනකොට අර පරණ සතාම තවත් හැවක් හැරියා වගේ සීලයේ කියන මට්ටමෙන් බලනකොට පේනවට වැඩිය ප්‍රඥා මට්ටමෙන් බලනකොට හැබැහැලීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ කෙනාට තේරෙනවා මේ ඉස්සර Taman සීලය පිළිබඳව විස්තර කරගත්ත අර්ථකථනය දීපු තේරුම් ගත්ත ක්‍රමයට වඩා දැන් සීලය පිළිබඳ වෙනස් තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ යාට යම් විදියකට මේ අද අපි මුල් කරගන්න හදන විදියට මේ විමුක්ති ඥාන පිළිබඳව අදහසක් ආවොත් එයාට තේරෙනවා ඔය ප්‍රඥා ශික්ෂාවට ප්‍රඥාස්කන්ධයට උදව් කරපු සීලය මදි ප්‍රඥා විමුක්තියක් බාටපත් වෙන්න සීලේමත් අලුත් වීමක් වෙන්න වෙනවා. සමාධියත් අලුත් වීමක් වෙන්න වෙනවා. ප්‍රඥාවෙත් අලුත් වීමක් වෙන්න වෙනවා. ඒ නිසා මේ එකක්වත් නිර්වචනය කරපු අවස්ථාවේ ඉඳලා ඊග අවස්ථාවට යනකොට නිර්වචන වෙනස් වෙනවා. ඒකේ අර්ථය වෙනස් වෙනවා. ඉතින් පොත්වලට දාන්න ගියාම අපි සීලය කියලා එකයි ඉගෙන ගන්න. එතකොට ඒක වෙනස් වෙච්ච ගමන් අපි හිතනවා එක්ක සීලය කැඩුනා. එනත ඒකේ විපිරියාතයක් කියලා. විපිරියාස නෙවෙයි. සීලය කියන එක වෙනස් වෙන දෙයක්. සීලය කියන ජීවත් වෙන එකක්. සජීවී දෙයක්. ඉතින් ඒක නිසා සීලයට නාපු දුස්සීල එහෙම නැත්නම් විතික්‍රමණය කරන කෙනාට සීලයේ මහ දඬු කඳක් වගේ පේන්නේ. සිපිරිගයක් වගේ පේන්නේ. ඉල්ලගෙන එලිමාංශයට කඳවුරට යන හිරකාරෙක් වගේ පේනවා. මොකටද මේ සීලයක් මේ ලස්සන ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි කියලා. ඊට පස්සේ සීලයට ගියාට පස්සේ ඒක වෙනස් යම් වෙලාවක සීලයක ඉඳලා සමාධිය මුදුන්පත් වෙච්ච වෙලාවක ආවර්ජනය කරලා බැලුවොත් ඒ සීලය පේන්න පටන් අර ගන්නවා. අර සිපිරිගයක්, කරදරයක්, දඬු කඳක් නෙවෙයි. මේක පුදුමාකාර සද්ධර්මයේ සත්පුරුෂ සංසේවණයට දියුණුවට උදව් කරන දෙයක්. ඒ නිසා අර සීලය පිළිබඳව Taman තිබුණු සද්ධාව, තිබිච්ච ගෞරවය වෙන්න වැඩි වෙනවා. ඒ වැඩිවීම නිසා තමයි ඒ සමාධි ශික්ෂාව අධිචිත්ත ශික්ෂාවක් වඩපත් වෙලා ප්‍රඥාවට නැඹුරු වෙන්නේ. ඒක නිසා සීලයට තාම නොපැමිණිච්ච කෙනෙක් සීලයට ගියා ගමන් එයා සීලේ පරාමර්ශණය කරනවා මම සිල්වතෙක් අනික් අය සිල්වත් නැහැ. ඒ අය තාම තිරිසන් වගේ මං විතරයි ශිෂ්ටාචාර කියලා. එයා ඒ පරාමර්ශණය කරනකොට සීලය නිසා Taman උසස් අනුන් පහත් කියලා අත්ුක්කංශන පරවම්බන දෙක කරනවා. මම උසස් සීලය නොරකින්න එක නම් පහත් කියලා. අපි අන්‍යාගමිකයන් පහත් කරලා සලකනවා. දුස්සීලය පහත් කරලා සලකනවා. එතකොට ඒකේන සීලය නිසාම ප්‍රශ්නයක් ඇති කරගන්නවා ආතතියක් ඇති කරගන්නවා එතකොට ඒ සීලේ අසපුරුෂ සීලයක් බාටපත් වෙනවා යම් වෙලාවක එයා තීරුම් අරගත්තොත් මේ සීලය අරගෙන සීලේ නිසා තාරතිරම් මැනමැන එයා උසස් මන් පහත් කියන වෙනුවට මේක පාවිච්චි කළ සමාධියක් යන්න යනවා නම් ඒ කල්පනාවල් සමාධියට බාධායි සමාධියට යනකොට ඒ සීලිය ගත්තයි කියලා ඒක වාසිය අරගෙන හිත තැම්පත් කරන්න හදනවා මිසක් අහල පාල මිනිස්සු මනින්ඩයි දුස්සීලෝ සීල්වන්ත කරන්නයි. එහෙම නැත්නම් මේ Taman උසස් කළ සලකන්න හදන ඔක්කොම කෙලස් වෙනවා. සමාධිය ඇති වුණාට පස්සේ ආට තේරෙනවා සිල්වන්තකම හංගගෙන ජීවත් වෙන්න ඕන. මේ ලෝකයා කැමති නැහැ අපි සිල්වන්ත වෙනවට Tamanගේ හිතත් කැමති නැහැ. ඒ නිසා සීලය සීල ධර්මය රකින්න ඕනේ ಗುಣ වසං කරගන්න. ඉතින් ඊට පස්සේ ඒක ප්‍රඥාවක් බාටපත් වෙනවා. මේ දුස්සීලයන් අතර ජීවත් වෙනකොට කාටවත් ඉඟි වෙන්නේ නැති වෙන විදියට කාටවත් ඒක මේ ඇඟ වෙන්නේ නැති වෙන විදියට තමන්ගේ පණිවිඩයකුත් යන විදියට මේ සීලය ආරක්ෂාකරනද සීලයට ප්‍රඥා මුසු වෙනවා. ඒ සීලයට ප්‍රඥා මුසුනේ නැත්නම් ඒ සීලේ සහිත මිනිහා කඩුවක් ගිල්ල වගේ හැරෙන්න පෙරලෙන්න බැරුව කුරුසෙට තියලා ඇන ගහප් මිනිහෙක් වගේ හිර වෙන්න පටන් ගන්නවා. යාට ඒ තමන් දීපු වචන නිසාම තමන් හිර වෙලා තමන් අනවශ්‍ය සීලබ්බතයකට වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දැන දැන දැක දැක මේ ඊයේ තමන් රකපු සීලය අද කැඩලා යනවා. ප්‍රඥාවට අනේක දන්නවා. ওই සීලේ ගැන ආඩම්බරෙන් අපි කතා කරාට සීලේ කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ කැඩෙන එක තමයි සීලේ හැටි. ප්‍රඥාව දැනගන්න නිසා මේක මට අයිති දෙයක් නෙවෙයි. පුළුවන් තරම් වසංගාගෙන හිටියොත් මේ සීලේ කැඩුනයි කියලාවත් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා ඒක ඊපස්සේ හදන්න පටන් අරගන්නවා. නමුත් පුරාජේරු කතා කරන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් පූච්චානම් කතා කරන්න පටන් අරගත්තොත් අනික් කට්ටිය ඇඟිලි දෙක කළා කියන ඔබ දැන් උදේ කීපේ ඔකෝහෙ දැන් ඔබ ওই පඬිතුකම් කතා කරලා මොකද මේ වෙලා තියෙන්නේ කටේ තියෙන හරිවන්ත රෙද්ද පල්ලෙන් බහිනවා ඒක ඊට පස්සේ පිස්සු යදෙනවා ඊට පස්සේ සීදී නසා ගන්නවා කාගේ සහයෝගය ගන්න පුළුවන් තමයි සීලයක් රකින්න ඒ කාටක ප්‍රශ්නයක් නැහැ මේ කවුරුවක් අසිල් නොරැක්කයි කියලා තමන් අකුසල් කරගන්න ඕනේ නැහැ එතන ඥානයක් තියෙනවා ආන්නේ ඥානෙට ගියාට පස්සේ තමන්ම රකින්න සීලය පරාමර්ශණය කරන්නේ සම්මර්ශණය කරන මිසක්. තමන්ටම ඉදිරි ගමන්ට යන්න හදනවා මිසක් දුස්සීලයන් අතර බොහොම සතුටින් එයා ජීවත් වෙනවා. දුස්සීලිය හදන්න යන්නේ ඇහුවොත් කියලා දෙනවා. මට මෙහෙම ප්‍රතිපත්තියක් තියෙනවා. ඔයා කැමතිනම් කරන්න. මම කියන්න ඕනේ නෑ ඕන පොතක තියෙනවා එట్లా බල කරන්න. ඒතර කවුරු සීල් රැක්කේ නෑ කියලා තමන්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක නිසා එතකොට පරාමර්ශණය කරන්නේ ඒකට සරුවචාන්සේ අපරාමට්ඨ සීලය කියලා කියනවා. Taman සීල් රැක්කට කාටවත් බරක් වෙන්න තියන්නේ කාටවත් මේ මම එනවා ඔන්න අනබෙර ගහපල්ලා පාවඩ එලපල්ලා වටතිර ඇදපල්ලා ගෙජ්ජි හොල්ලපල්ලා මොකක්වත් ඕනේ ඒ හැම දෙයකින්ම තීරුම් ගන්න ඕනේ මම නිකන් අපරාධේ හෙලිවීමක් වෙනවා. එතකොට මට මේ වැඩේ කරගෙන මං ආපු වැඩේ කරගන්න හම්බෙන්නේ. අන්න ඒ වගේ ඒ රකින්න සීලය අපරාමට්ටව මමයි කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මේ කර ගන්න නැතුව ඒ ඉදිරියට ගෙන යාම සමාජයක තියෙන උසස්ම සංස්කෘතිය බාටපත් වෙනවා. හොඳම සිල්වතා කිසිසේත්ම කියන්නේ මට දුස්සීලොත් එක්ක ඉන්න බෑ. මට සියලු දෙනාම සිල්වන්ත කරන්න ඕනේ. මේක මේ මට්ටමට ගන්න ඕනේ කියලා හීනකින්වත් හිතන්නේ මේ සීලේ ගැඹුරු දන්න කෙනා. Taman මේ මේක හදාන හදාන යනකොට තේරෙනවා කවුරු හරි සීලයක් රකින්න නම් ඈත තියලා වඳින එකයි කරන්න තියෙන්නේ. කොතනක හරි කවුරු හරි සීලයක් රකින්න එක මගේ කියලා හිතාගන්න කියලා ලොකු chance කියනවා. කොතනක හරි කවුරු හරි සීලයක් රකින්නවා නම් සමාදම් වෙන්නේ කියලා කියන එක මගේ කියලා. ඒක මේ අසවල් නිකායේ එක්කනා නැත්නම් අසවල් ගුරාගේ ගෝලයා ඒක අපිට අවශ්‍ය නැහැ. කවුරු රැක්කත් සීලේ වටිනාකම දන්නවා. මොකද එයා දන්නවා මේ රකින්න සීලය කාටවත් බාධා නොවන විදියට. එහෙම නැත්නම් කියනවා නම් අත්ුක්කංශන පරවම්බණයට අහුවෙන්නේ නැතුව යන්න අරිනකොට තේනවා කවුරු රැක්කත් ඒ සීලෙ පුදුම වටිනාකමක් තියෙනවා. ඒකට මේ පුද්ගලයා අර අනුන්ගේ සීලය කෙරෙහි මුදිතාව ඇති කිරීමෙන්ම එහෙම නැත්නම් සාදු කියලා සමාදන් වීමෙන්ම පුදුමාකාර අනුග්‍රහයක් දක්වන සිල්වතා. සම්මාන පූජා කරන්න යන්නේ නැහැ, තෑගි දෙන්න යන්නේ නැහැ, රත්තරන් මිනිමුතු දෙන්න යන්නේ නැහැ. ඒ ආශිර්වාදයක් වෙනවා. ආන් මේ විදිහට මේ ශාසනය මෙතෙක්කල් ඔය පොත්පත්වල ලියවිලා තියෙන ඔක්කොටම වැඩි උගා කුශාග්‍ර බුද්ධිමත් උගා සිල්වන්තයෝ ඉඳලා තියෙන ඒකල එළියටවත් ඇවිල්ලා නැහැ. පොත්වල ඉන්නේ ඒ වෙනුවට සභා සම්මත කෙනෙක්ගේ නමක් වටනවා පොතේ. වැඩ කරන එකන කවදාකවත් එළියට එන්නේ ඒ අශෝක රජුරෝ ඉන්න කාලෙත් ඒ සහෝදර දෙන්නෙක් පැවිදි වෙලා මල්ලි දන්නවා අයියා සිල් රකින්නයි කියලා. මල්ලි ඉන්නේ සමාජේ. ඉතින් රජු රොංගා කොහිනකොට පණිවිඩයක් දෙනවා. අසවලා මේකට සුදුස්සා. හැබැයි මොන જાතිකවත් එන්නේ නැහැ එළියට. සාසනේ පිරිහෙනවා. ගොඩක් වැඩ තියෙනවා. ඒ වුණත් එයා දන්නවා ඔය කාටත් පුළුවන් සීලේ කඩන්න පුළුවන්. ඒ නිසා කැලෙන් එළියට මං එන්න ඕන කමක් නැහැ කියලා. පස්සේ රජුරෝ පුදුම විදිහට යාප් වෙලා තමයි මේ මොග්ගලි පුත්තු තිස්ස මහ රහතන් වහන්සේ ගෙන්නගෙන ඒ වැඩ ගන්නේ ඒ වැඩ ගන්නකොට දැන් රජුරෝ දන ගහගෙන එන්න ඕනේ ආගාට. රජුරෝ ගාවට ආව නම් මෙයා යන්න වෙනවා රජගෙදෙට දන ගහගෙන. ඊට පස්සේ රජුරණ මොකුත් කියන්න බෑ. රජුරට ඉංචු ඉංචු කියන මට්ටමට වට ගන්නවා. වට්ටගෙන කියනවා මම එන්න නම් මේ ටික වෙන්න ඕනේ. එතකොට රජුරෝ එහෙයි එහෙයි කියන තමයි වැඩ කරන්නේ. ඒ සීලයෙන් ඒ ඒ විදිහට තෙදක් එහෙම නැත්නම් ඒ දෙයක් ගන්න හුදු සීලෙම නෙවෙයි ඒ සීලෙට ප්‍රඥාස්කන්ධ එකතු වෙන්න ඕනේ. එකතු වුණාට පස්සේ එයා දන්නවා මේ ශාසනය හදන්න රජුරෝ ගන්න ඕනේ රජුරෝ හදන්න රජුරෝ ළඟට එනකන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ කටයුතු වල තියෙන බොහොම සුන්දර ශාසනික ඉතිහාසයක් අපට. ඒ නිසා සිල්වතුන් මේ ප්‍රඥාවෙන් මේ සීලය පන්නරේ තියාගත්තට පස්සේ ඒක නෑ මේ ප්‍රඥාව මගේ කියන්නේත් නෑ සීලෙ මගේ කියන්නේත් නෑ. එයා දන්නවා මේ පාරේ යනකොට ඕව කාටවත් හම්බ වෙනවා නිකන් පාරේ යනකොට හම්බ වෙන හැතැම්ම කණුව වගේ. පව් කරන පව් කරන හැතැම්ම කණුව මගේ කියා ගන්න ගියොත් ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. එයා දැනගන්න ඕනේ හැතැම්ම කණුව පහු වෙනවයි කියලා. හැබැයි ගමන නැත කරන්න හොඳ නැහැ. ඒ නිසා මේ ස්කන්ධ පහම සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය, විමුක්ති ස්කන්ධය, මුති ඥාන දර්ශන ස්කන්ධය කියන මේ පහම මෝඩයෝ එහෙම නැත්නම් බාගෙට තැම්පිච්චාල එහෙම නැත්නම් පිරිච්ච නැති කල මගේ කියා ගන්න. පරාමර්ශණය කරනවා. ඒ පරාමර්ශණය කරපු ගමන් ගුරු අපිට පට උපහකුරු වගේ හරි බරක් වෙනවා. ඒක ප්‍රයෝජන සල්කලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඉහළ ඉහළ ධර්මස්කන්ධ වලට යනකොට තමයි පහළ පහළ මට්ටමේ අපි වදින් සෙල්ලම් බඩු වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒවට ප්‍රේම කරනවා. නමුත් ඒක වෙනස් වෙන්න පුළුවන් බව. එහෙම නැත්නම් ඒවා විපරිණාමයකටපත් වෙන්න පුළුවන් බව. ඒව වෙනස් දෙයක් බවටපත් වෙන්න පුළුවන් බව දණ්ඩ දැනගන්න එයාට සමාධි ස්කන්ධය ප්‍රඥා ස්කන්ධය පහළ වෙනවා. ප්‍රඥා ස්කන්ධය පහළුනේ නැත්තම් එයා මේ සීලේ විපිරියාසය සීලේ මේ හැව හරින ගතිය සීලේ අඩුපාඩුවක් විදිහට හිතනවා. ඒ වගේ මේක හරියට කාටට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ සීලය හරියට තේරුම් ගත්තොත් අපි සීලයට බැහැලා කය වචන දෙක හික්මවාගෙන ප්‍රඥා ස්කන්ධය විමුක්ති ස්කන්ධයට ගියාට පස්සේ ඒ සීලයේ තියෙන යම් යම් ගති අතහැරලා දාලා සාමාන්‍ය වචනෙන් කියනවා නම් අපි සීලය ගොඩාක් පාවිච්චි කරන්නේ හොඳ නරක දෙක තේරුම් ගන්න. නමුත් මේ විමුක්ති ඥාන වලට එනකොට ප්‍රඥා ස්කන්ධල හොඳ නරක දෙකත් අතාරින්න. ඒක ඉතින් බොහොම අමාරුයි. ඒක ඒක සදාචාරවාදයට කරන්න බෑ හිතනවා මේ නිවනට යනකමුත් හොඳ නරක දෙක අරගෙන යන්න ඕනේ. නමුත් මේ ප්‍රඥා ස්කන්ධයේදී තේරෙනවා පුඤ්ඤ පාපම් පහීනස්ස නත්ති జాగරතෝ බය. පින්පව් දෙක තියෙනකම් බය තියෙනවා හිතේ. ඒ සීලෙන් ගිහිලා සමාධියට ගිහිලා ප්‍රඥා ස්කන්ධයට ගිහිලා ප්‍රඥාවෙන් යම් වෙලාවක මේ විමුක්ති ස්කන්ධයට යනකොට තේරෙනවා සීලයෙන් විමුක්තියක් ලබන්න ඕනේ කියලා සීලෙන් ඈත් වෙන්න වෙනවා. ඒ කියන්නේ සීල ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි සීලෙන් ගන්න ඕන වැඩ ගත්තට පස්සේ ඒක ප්‍රඥාවෙන් ඒ කටයුතු සිද්ධ වෙනවා. <clears throat> ඒක ඇල්ල ආගමකට දරා ගන්න බැරි තරම්. ආගමෙන් ගිහිල්ලා ධර්මයට හැරෙන්නේ අපි කියනවා ඒකට පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා ප්‍රතිපදාවට හැරෙනකොට අර ඉස්සලා සීලෙන් ගත්ත <clears throat> වැඩ ටික ඉවර වුණාට පස්සේ ඒක පැත්තකින් තියාන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අරමුණක් අපි මනස්කාරයට ලක් කරගන්න එහෙම නැත්නම් අරමුණකට හිත යොමු කරවන්න අපි මෙනෙහි කිරීම කරනවා. නමුත් ඉබේ හිත යනවනම් අරමුණට ආය මෙනෙහි කිරීමක් කරන්න ඕනේ නැහැ. මෙනෙහි කිරීම කරදරයක්. එයා දැනගන්නවා මේ මෙනේ කරමින් කරමින් කරපු වැඩේ අනායාසයෙන් සිද්ධ වෙනවා නම් මෙනේ නොකර සිද්ධ වෙනවා නම් ඒක සාදු කියන්නේ. ඒ තියෙද්දි ආයෙ මෙනේ කරන්න පටන් අරගත්තොත් වෙන්නේ අර බුදිය ගත්ත බබා කිව්වොත් තහනා වගේ වාට නිින්ද ගිහිල්ලාද මොකද කියලා බුදියන්නකො බුදියනවනම් කියලා අම්මා ඉල්ලනවා. අම්මා දැනගන්නකොට බබා නිදාගත්තට පස්සේ නැලවිලි කපි නතර කරන්න ඕන. නැලවිලි කපිය කිව්වත් ඒක බොහොම තුනීවට කියලා පැත්තකට කරන්න ඕනේ. අන්නේ ඒ කාරණාව පොතෙක් දුරට යනකම් මේ සීලය පාවිච්චි කරනද කොතනින් පස්සේ කතාරිනවද? කොතෙක් දුරට යනකම් විතක්ක ਵਿਚාර පාවිච්චි කරනද කතාරිනවද? කොතෙක් දුරට යනකම් මේ සැකකෙදීම අපි ඉදිරියට ගෙනියනද කොතෙන්දී සැක නැර ඇරලා අපිට ආදිමොක්ක චෛතසික පහළ වෙනවද කියන එක මත මේ ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙන්න පටන් ගන්නවා. එතෙන්ට යනකම් අපි ඉතින් මේක සමතෙද විපස්සනාවද මෙනෙහි කරන්න ඕනද නැද්ද මොකද්ද මූල කර්මස්ථානේ නැත්නම් මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න ඕනේද එදේන අරමුණ මෙනෙහි කරලා ඇද්ද? නැත්නම් පර්යංකේ විතරක් කරලා භාවනා කරන්න පුළුවන්ද? ආදි ගොඩාක් ප්‍රශ්න තියෙනවා. එකක්වත් අවලංගු ප්‍රශ්න නෙවෙයි. අවලංගු ප්‍රශ්න. ඒව කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒ චිත්තක්ෂණයේ එළඹ සිටි සිහිය තියෙනවනම් අරමුණ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉරියව් මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වර්තමාන මොහොතේ හිත පිහිටනවනම් සීල ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඒකට කාරණා ඉෂ්ට වෙලා තියෙන්නේ. ඒක නිසා සීල ප්‍රශ්නයක් ගන්න නැතුව නැවත නැවතත් අරමුණේ හිත පිහිටන්න පුළුවන් නම් ඒක සමා සීලස්කන්ධයේ වැඩේට ප්‍රමාණවත් අරමුණට ඇති වෙලා තියෙන බවට මොරලා තියෙන බවට හොඳම ලකුණ. නිසා කියලා තියෙනවා නිදර්ශනයක් වශයෙන් යම් කිසි භික්ෂුවකට බරපතල ආපත්‍ය සිද්ධ වෙච්ච වෙලාවක ඒ කියන්නේ මහානකමට නොතරම් ආපත්‍යක් සිද්ධ වෙච්ච වෙලාවක ඒ භික්ෂුව ගා විනයට සංවේදී කෙනෙක් නම් ඒ අනිවාර්යයෙන්ම සහෝදරයෙකුට කියනවා මෙන්න මෙහෙම වැරද්දක් මම ඇති වුණා. මට සැකයි මට මහානකම තාම තියෙනවද කියලා. මට සැකයි මේ මම මේ ගැළපෙනවද මේ වැඳුම් පිටුම් වලට ආදී වශයෙන් එයා සැක කරනවා. ඒකට සහෝදර සමාජලට දන්නවා මම මේ පුංචි දෙයට සැක කරන කෙනා. ඒක නිසා කියනවා එහෙම හිතන්න එපා. ඕක ගිහිල්ලා කියන්න ගුරුවරයෙකුට. ඒකට ගුරුවරයාට විනය කර්මයක් දෙයි. ඔකට පිළියම් ක්‍රමයක් දෙයි. ඉතින් ආයෙත් පස්සේ ගුරුවරයාට යනවා විනයාචාර්යන් වහන්සේට ඔක්කොටම යනවා. යන යන වෙලාවේ මෙයාට තියෙනවා තමන් පිළිබඳව අධික විවේචනය නිසා අර පුංචි වැරද්දක් තමන්ගේ භික්ෂුත්වේ නැති වුණා කියන වැරද්දක් වගේ. එතකොට ඉහළට ඉහළට යන අධි විනය අධිකරණ සංගනායක නැත්තම් අධි විනය අධිකරණය කරන එක්කනට මේ කියන විදිහට හිතන්න බෑ මෙයා හිතලා කරපු එකක්ද වෙච්ච එකක්ද කියලා. පසුබිමත් එක්ක බලනකොට මේකෙන් මට ලොකු කම්පනයක් ඇවිල්ලා තියෙන නිසා මෙයාට සැකය නිසාම ආහාර දිරවන්නෙත් නෑ උණ වාගේ නිතරම ඉන්නේ මේ හෙට අනිද්දා මරන්න ඉන්න මේ මරණ දඬුවම නියමිච්ච කෙනෙක් වගේ. ඉතින් එතකොට මේ දක්ෂ විනයාචාරින් වහන්සේ කියන්නේ මෙතන කරුණන් තියෙනවා මේක උණයි කියලා හිතෙන්නත් බාහිර ඉඳලා බලනකොට පේන්න තියෙනවා නොඋණයි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක හරි අමාරු විනිශ්චය කරන්න. ඒ නිසා හොඳට අංගපත හොදාගෙන සීලයට ආවර්ජනය කරලා බොමලුවට ගිහලා අතු කාලා වාඩි වෙලා බලන්න අරමුණට හිත දාන්න පුළුවන්ද කියලා. අරමුණට හිත දාන්න පුළුවන් නම් සමාධිය මේ සතිය හොඳට වැඩෙනවනම් එහෙනම් සීලෙ කැඩලා නැහැ. යම් විදියකට හිත කුකුස් කරනවා නම් ඉඳ ගන්න හිත දෙන්නෙත් නැහැ බොමලුවට යන්න හිත දෙන්නෙත් නැහැ ඒ ඒ කියන්නේ සතිය පිහිටවන්න හිතන්නවත් බැරි තරමට යනවනම් ඉතින් අර මේ ගුරුන්නාන්සේ ගෝලයට කියන ඔයාම තේරුම් ගන්න ගුරුන්නාන්සේ ඒ පාපයට ඇඟිලි අත තියන්න යන්නේ මනින්න බෑ යාටම බාර දෙනවා කියලා බලන්නේ කියලා ඉතින් එතකොට යාට නිතර නිතර මේ කන්නත් බෑ බොන්නත් බෑ නිින්ද යන්නෙත් නෑ භාවනා කරන්න බැන්න ඉතින් කරන්න දෙයක් නෑ එයා උපවිදි වෙනවා උපවිදි වුණාට පස්සේ යාට ඒ සමාදන්ව රකපු සීලේ කැඩීමේ අඩුපාඩු අයින් කරගෙන සමානට භාවනා කරන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා නමුත් ඒ වගේ වෙලාවල තමගේ සීලය ආරක්ෂා වෙලා තියෙනවද නැද්ද කියලා බලන්නේ අරමුණට හිත දාලා අරමුණේ හිත හිටියා නම් දිගට පැවැත්ුණා නම් ඒ කියන්නේ සීලේ අනුග්‍රහයක් තියෙනවා ඒකෙන් තමයි පරීක්ෂා කරන්නේ. ඉතින් ඒකෙන් පේනවා මේ සීලය දැන් හුදු පිටින් සුදු රෙද්දක් අඳ ගන්න එකටවත් නැත්නම් හුදු මම සිල්වන්ත වෙනෙක් උනායි කියලා කියනවක්වත් අනුම් පහත් කරන තමන්ගේ හිතට ආපු සැකයක් කුකුසක් මානසික රෝගයක් අසහනයක් ආතතියක් ආපු වෙලාවක තමන්ට සතිය පිහිටවන්න පුළුවන් නම් සතිය දිගට පවත්තලා සමාධියකට යන්න පුළුවන් නම් එයාට පේන පටන් අර ගන්නවා සීලය අතපත ගාලා බැලීමෙන්ම නෑ අරමුණ අතපත ගාලා බැලීමෙන්ම සතිය පැවැත්වීමෙම පේනවා සතිය සමාධිය ප්‍රඥාව ඇති වෙන්න බෑ සීලය කැඩිච්ච කෙනෙකුට. ඔය තියෙන සීලය ඇති වෙනවා. එහෙනම් ඊට පස්සේ දැඩි අදහසක් ඇති කරගන්න මේ ඔබට සීල කැඩෙන්න ඕනේ නෑ සැක උපතවන්න ඒ බීට ඉස්සරට මේ ඉනිපෙලෙලෙන් බැට කාපු එක කණමැදිරටත් බයයි වගේ ඒ පලාතට යන්න නරකයි. ඒ ඒ ආපත්‍ය වෙන පැත්තට යන්න තෝ පුළුවන් තරම් අරසා කරගන්න ඕනේ. අරසා කරන ඉඳලා බෑ. නැවත නැවත සතිය පිහිටවල පිහිටවල පිහිටවල පිහිටවල සති චිත්තක්ෂණ ගන්න වැඩි වෙච්ච ගමන් එයාට එනවා විශ්වාසයක්. එතන ආපත්‍යක් මන සචේතනිකෝ අචේතනිකෝ වුණත් මේ සතිය වැඩි කර ගැනීමෙන් එහෙම නැත්නම් ඒකේ හිත යොද යොදා බැලීමේ මේ ජීවිතයේදීම පෞසමා කර ගැනීමේ ක්‍රමයක් තියෙනවා. Tamanටම Tamanට මේ ශාසනික විශ්වාසයක් ඇදහිල්ලක් ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන එක්කනාට සම්පූර්ණ යම රජුර ඉස්සරහට ගිහලා යම රජුන්ගේ තීන්දුව වෙනකන් ඉන්න ඕන කමක් නැහැ. එයා දන්නවනම් සීලය කියන්නේ මේකයි සමාධිය කියන්නේ මේකයි ප්‍රඥා කියන්නේ මේකයි කියලා. එයාට සීල ප්‍රශ්නයක් තියෙනවනම් සමාධිය ප්‍රඥාවට දාලා බලන්න පුළුවන්. ප්‍රඥා ප්‍රශ්නයක් තියෙනවනම් සීලයට දාලා බලන්න පුළුවන්. මේ මම රකින්න සීලේ නිකන් අනුන් රවට්ටන්න කරන මෝඩකමක්ද නැත්නම් හික්මීමක් තියනවාද? කය වචන හික්මීමක්. ඒක තියෙනවනම් හිතේ හික්මීමට සමාධියට ඒකේ මේ ක්‍රියාමාර්ගයේ දිහා ප්‍රඥාවෙන් බලනද Tamanටම පුළුවන් වෙන වෙලාවක් එනවා. ඉතින් ඒ කටයුතු ටික සීල සමාධි ප්‍රඥා ඉදිරියට ගියාට පස්සේ තමයි යාට ඇත්තටම ප්‍රතිපදාවක් කරන්න. නිකන් සාමාන්‍ය වචනෙන් කියනවා නම් ගිහි ගියතරින්නේ. අරණ්‍යගත වෙන්න, පැවිදි වෙන්න. එතකොට තමයි සුදුසු වෙන්නේ නැත්තම් මෙහෙමයි කියන්න තියෙන්නේ. එතෙන්ට එනකන් ගිහිව මේ වැඩේ කරන්න පුළුවන්. මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට තමන් යනකන් ඒ කියන්නේ මේ කෙල්ල බඳිනකන් ආශ්‍රය කරන්න පුළුවන්. ඇසුර පවත්වන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ නම් ප්‍රසිද්ධ කරලත් ඉන්න පුළුවන්. බැඳලා පස්සේ තමයි Tamanට මගේ ගෑණි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන මේ තුන නැත්නම් සීල ස්කන්ධ, සමාධි ස්කන්ධ, ප්‍රඥා ස්කන්ධ කියන මේ දේවල් ඕනම කෙනෙකුට බුද්ධ ආගමට ආවා නැහැ කියන ප්‍රශ්නකුත් නැහැ එතන. ඒ මිනිස්සයා දන්නවනම් කලියොත් මේකයි කියලා. උපැන්න සාතිකේ බුද්ධහම කියලා තිබුණ නැති වුණාට මෙන්න මේකයි සීලය කියලා කරන්න තියෙන කියලා දන්නවනම් මෙන්න මේකයි ප්‍රඥාව මැනගන්න ක්‍රමය මේකයි සමාධිය කියන එක දන්නවනම් ඔය ප්‍රඥා ශික්ෂාව ආවට පස්සේ ආට තේරෙනවා ගොඩ ඉඳලා පීනන්න අමාරුයි. ඉගෙන ගන්න අමාරුයි. දැන් වතුරට බහින්න ඕන. එතකොට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. එයා gedaraක හිටියත් ඉන්නේ අනගාරික කෙනෙක් වගේ. ඇවතුම් පැවතුම් කියාපාන්න නෙමෙයි පුළුවන් තරම් ඒ සතියේ සමාධියට පටිපදාවට ගැළපෙන විදිහට කටයුතු කරන මිසක්කා ආයේ මේ දේශපාලන වාසි ලබන්න ආර්ථික හම්බකරන්න සමාජ මට්ටම් ගන්න යන ගතිය අඩුයි. ඒක නිසා ඒ කිනකොට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන දැන් ප්‍රතිපදාට බහින්නේ නැත්නම් පූර්ණ කාලීනව බහිනවා කියලා අපි කියමු. අර මේ බලබලා හිටපේක පූර්ණ කාල බහින්ද එයාට මේ සීල සමාධි ප්‍රඥාවල නැත්තම් සීලස්කන්ධ සමාධිස්කන්ධ ප්‍රඥාස්කන්ධ සෑහෙන ප්‍රමාණයක් ගොඩ ඉඳගෙනම කරතයි. ඊට පස්සේ තමයි වතුරට බහින්නේ. එතකොට මේ වතුරට බැහිම කියන මේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන ඊගා විසුද්ධියට යන්න ඒ යෝගාවචරයට පිට ඉඳලා ඉන්න කෙනෙකුට මූල ධර්ම වශයෙන් කියලා දෙන්න තියෙන්නේ යාට මේ වැරද්දක් වේවා දුකක් වේවා මොකක වුණත් ඒවා ගෙවන් වීම දකින්න අවස්ථාවට එන්න පටන් ගන්නවා. මේ මතුවෙන හැමදේම මොන ඉඟිබිඟි පෑවත් මොන 18 තන්නේ පෑවත් මේක ගෙවන් වෙන පැත්ත බලනකොට ඔක්කොගෙම ගෙවන් වෙන පැත්ත සමානයි. ප්‍රීතියක් ආවත් ගෙවන් වෙන පැත්ත සමානයි, දුකක් ආවත් ගෙවන් වෙන පැත්ත සමානයි. ජයග්‍රහණයක් ආවත්, පරාජයක් ආවත්, යසස්සක් ආවත්, අයසක් ආවත්, ගෙවන් වෙන පැත්ත බැලුවොත් මේ මේ අපි නටවන්න, නලවන්න, කෙලෙසන්න පුළුවන් හැම හැකියාවක්ම තියෙන අරමුණ ඉදිරිපත් වෙන වෙලාවයි. අරංගේට්‍රම් දොරට වටන වෙලාව තමයි ඔක්කොම සෙල්ලම් තියෙන්නේ. ඉවර වෙලා යන වෙලාව වෙනකොට මොන දේ ආවත් ඒකේ ඒකාන්තම සංස්කාර ලක්ෂණය පෙන්නගෙන තමයි යන්නේ. මේ යනකොට ඒ වගේ නෑ මේ මනාපමන මනාපරමුණක් දමනාපරමුණක්ද නෑ. අරමුණ ගෙවෙනකොට තියෙන ක්ෂය වීම දකින්න පුළුවන් නම් වැය වීම දකින්න පුළුවන් නම් Nirodhaya ඒ Nirodhaya තමයි විමුක්තිය කියලා කියන්නේ. එයාට පේන්න පටන් ගන්නවා ඒක වහයලාගෙන මේ තියෙන දේ විනාශ වෙලා නැති වෙලා යන එක වහයලාගෙන ගොජ දාන්න පටන් ගන්නවා අලුත් අදහස් අලුත් අරමුණු අලුත් නෑයෝ කොච්චර එන්න ආවත් ඒගොල්ල මොන දහඩ සන්නේ නැටුවත් ඒගොල්ල මොන ඉඟිපිඟි පෑවත් මොන දොරට වැඩිම කරත් ඒ යෝගාවචරය මේ එනාය නිසා අර නැති වෙලා යන කොටස මුවා කරගන්න නැතුව ඒක දැක ගන්නා සුළු தത്വයටපත් වෙන එක මහා විනිවිද දකින්න දැක්මක්. ඒක මහා හරහා බලන බැල්මක්. ඒ බැල්ම දැනටත් එහෙම නැත්නම් කියනවා නම් භාවනා කරන්න ඉස්සෙල් නැතුවනේ අපි ඒකට මුස්පේන්තුව කියලා කියන්නේ. අවාසනාව කියලා කියන්නේ. මේ අවමංගල්‍ය කියලා. ඒ නිසා අපි ජීවිතේ ජීවත් කරනකොට මරණය දකින්න කැමති නැහැ. විනාශය දකින්න කැමති නැහැ. නාස්තිය දකින්න කැමති නැහැ. අපි ඒක වහන්න හදනවා. ඒ ඔක්කොම මේ ආර්ථික සමීකරණ දාලා වහන්න හදනවා. දේශපාලන පස් අවුරුදු සැලසුම් දාලා වහන්න හදනවා. මේ සමාජ මට්ටමනේ වහන්න හදනවා. වහන්න බෑ. මේ ශාරීරියේ තියෙන නව දොරෙන් වැగిරෙන කාරලුව කොච්චර රූපලාවන්‍ය කිරුවත් වහන්න බෑ. වහන්න ගියොත් වෙන්නේ තිබුණාට තඩිය අජුව. පොඩි වෙලාවකට ඔක සෝබනේ පෙන්නගෙන ඉන්න පුළුවන්. අද තියෙන හැම විද්‍යාවක්ම හැම ලෞකික ධර්මයක්ම මේකේ තියෙන මේ කුණු වැගිරෙන පැත්ත එහෙම නැත්නම් ආදීනව පැත්ත මුවා කරන්න හදනවා. ඉතින් පොඩි පොඩි වෙලාවකට ඒක මුවා කරපුවාම ඒ ඇත්තෝ අධි탁සිරයට යනවා මේක හරියටම 100% ක් කරොත් මේක සදාකාලිකවම නැති වෙන පැත්ත නැති කරලා ඇති වෙන පැත්ත විතරක් ගන්න පුළුවන් මේ. එහෙම නැත්නම් සුබ පැත්ත විතරක් ගන්න පුළුවන් අසුබ ශීර්ෂයක් නැති කරන්න පුළුවන්. සැප පැත්ත ගන්න පුළුවන් දුක සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් කියලා ඔය තරම්ම අමනයි මේ ලෞකික ඥාන. කිසිම කෙනෙකුට හිතන්න බෑ ඔය හැම සමීකරණයක් තුළම නාස්තිය තියෙනවා. හැම සමීකරණයක් තුළම විනාශය තියෙනවා. හැම සමීකරණයක් තුළම අවමංගල්‍යය තියෙනවා. ඒ නිසා අපි සමීකරණ ඉගෙන ගන්න වෙලාවෙ නම් හිතෙන්නේ නැහැ. මේක මේක ඉගෙනගෙන කටපාඩම් කරුවොත් ඔක්කොම හරි කියලා හිතාන ඉන්නවා. නමුත් ඒක ඇසුරු කරලා බලනකොට පේනවා ඒක විනාශ කරන අවමංගල්‍ය ලක්ෂණය අසුබ ලක්ෂණයේ සමීකරණය ඇතුළෙම තියෙනවා. ඒක මවල වහලා පෙන්නන එක තමයි අද තියෙන අධ්‍යාපන ක්‍රමය. නමුත් සරුවචනාංශය පෙන්නන්නේ අරමුණ කියලා ඔබ දකින්නේ අරමුණේ පිටකොන්ද විතරයි. ඒක නිසා ඔක හරියට මේ සිද්ධියට එන්න නම් අපි කියන මේ විමුක්තියට යන්න අරමුණ හට ගන්න පැත්තට පොඩ්ඩක් සතිය යොමු කරන්න. ඒකල බලන්න කොහින්දලද මේ අරමුණ මේ විශ්වෙන්දගෙන නැට්ටුවට කොහින්දලද මේ බඳින්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒක පෙන්වන්න නැතුව තමයි අපි මේ ගේම යන්නේ. පොඩි උන්ට ඒවා පෙන්වන්නේ නැහැ. ඔය ගෑනු ගේවා පිරිමින්ට පෙන්වන්නේ නැහැ. පිරිමිව ගෑනුන්ට පෙන්වන්නේ නැහැ කියලා. ඒක පැත්තක් වහගෙන තමයි මේ ගේම යන්නේ. ඔය යෝගාචර පොඩ්ඩක් රෙද්ද උසල බලනවා. හරිම කැමැති කට්ටිය. උසලම් බලන්න ඕන. මේ අරමුණ එන්නේ කොහේ ඉඳලා? එන තැන බැලුවොත්, කෙමනත ඇවිල්ලා එන තැන ඉඳලා මේ මම දකින, මට දැනෙන, මට ඉන්ද්‍රිය ගෝචර වෙන, මට ස්පර්ශ වෙන තැනට එනකොට මොන්න තරම විපරිණාමයක්ද සිද්ධ වෙලා තියෙන්නේ. මේ නොදන් නැති තැනින් ඇති තැන පටන් ගත්තා. නොදැනිත තැනින් ඇති තැනට නොදැනෙන තැනට ආවා. දැනෙන තැන ඉඳලා තමයි කෙලෙස්. ඊට ඉස්සල ප්‍රදේශයෙන් නික්ලේශයි. ඒක වහලා තමයි ගේම යන්නේ. ඒක නිසා ඉදිරියට යන්න යන්න පේනවා ශිල්පෙන් යන්න පුළුවන්. අරමුණ හටගන්න හැටි යන්න හැබැයි මේ සාමාන්‍ය සතිය බෑ සුපතිට්ඨිත සතියක් ඕනේ. අරමුණ පමා වෙලා බලන්න බෑ අප්‍රමාදව බලන්න ඕනේ. බලන්න බලන්න බලන්න බලන්න අරමුණේ තාමසියුම් හටගන්ම දකින්නකොට ඒ තරමටම සතිය සියුම් වෙනවා. ඒ තරමටම සමාධිය සියුම් වෙනවා. ඒතකොට යෝගාවචර තේන මේකේ කිලෝරක්ම නැහැ. අනිදාසී ඊටත් කලින් බලන්න පුළුවන්. බලාන බලාන යනකොට ඒ එන සියුම් භාවයේ සුස්සර භාවයේ ප්‍රනීත භාවයේ තියුණු භාවය සතියට විතරක් නෙමෙයි සමාධියටත් බලපාන ප්‍රඥාවටත් බලපාන අරමුණෙත් පේනවා. එතකොට මේ එච්චරම එකලස් වෙච්ච ඒකෝදි භාවයටපත් වෙච්ච හිතට මේ ගොරෝසු වෙච්ච අරමුණ ගිවන් වෙන හැටි නොදක ඉන්න බෑ. ඒක අපිට හම් වෙන අතිරේක ලාභයක්. අරමුණක දකින්න දකින්න පිටකොන්ද ඒකේ මුල බලන්න අපි ප්‍රයෝග කරන්න ඕන. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕන. උත්සන්නව බලන්න ඕන. ආසන්න කළ බලන්න ඕන. ලෑස්ති වෙලා යන්න ඕනේ. මේක තමයි හිතක් අවදි කරන ක්‍රමය. මේක තමයි හිතක ප්‍රතිශක්තියක් ඇති කරන ක්‍රමය. මේක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. නැත්නම් දැකපුව මතුවෙච්ච අරමුණ කියලා කියන්නේ අපි මේ කවුදෝ පෙන්නන න්‍යාය පත්‍රයකට අහුණා විතරයි. මේක මතුවෙන හැටි බලන්න පටන් ගත්තට පස්සේ එයාට තේරෙන පටන් අර ගන්නවා මේ කඹේක ඇවිදින්න වගේ පීඩාරක ඇවිදින්න වගේ දියටින් ගින්දර ගෙනියන්න වගේ යන්න යන්න යන්න යන්න පෙන්නනවා මේ කොයි අරමුණ ගත්තත් ඒකේ ආරම්භය හරීම গুপ্তයි හරීම මායාකාරී හරීම මත් කරන සුළුයි එතෙන්ට යනකොට ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී කියන මේ ගුණ හරියටම සමරස වෙන්න ඕනේ. හරියටම එල්ල වෙන්න ඕනේ. ඒ එල්ලවීමේ සුසර භාවය හරියට සංගීත භාණ්ඩයක් හරියට සුසර කරන්න වගේ එහෙම නැත්නම් යන්ත්‍රයක් හොඳට ග්‍රීස් දාලා ලයින් කරලා වැඩිම කාර්යක්ෂමතාවයට ගන්නවා වගේ එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් අනිත් කෙනාගේ මනස තේරුම් අරගෙන ඒ කෙනාව ගෞරවයෙන් හෝ ප්‍රේමයෙන් හෝ සමීප වැසුරු කරනකොට රිදවන්නේ නැතුව ඒ හිත තේරුම් ගන්නවා වගේ ඒක අමුතු ශිල්පයක් ලෝකේ තියෙන ලස්සනම සුන්දරතාවයක් ලෝකේ තියෙන. ඒක කාව්‍යයක් වගේ. ඒක సౌందర్యයක් එතන තියෙන්නේ. හැබැයි ඒකට මම ඇතැල්ලා තියෙනවා. මට බෑ මමයා ඉන්න තාක්කල් අපිට අරමුණේ මුල බලන්න බෑ. එතකොට මමයට පහසුකම් නැති වෙනවනේ. මමයාගේ අයිතිවාසිකම් ඉල්ලන්න ගියකම කරන්න බෑ. එතකොට මමයා දඟලනවා. ඒ නිසා අරමුණේ සියුම් භාවයට යනකොට සහලවනවා. එතකොට කරකවන්න පටන් ගන්නවා. මත් වෙනවා. අක්මණේවත් ත්‍යාගන්න බැරි වෙනවා. ඒකට යෝගාචර දැනගන්න ඕනේ මේ මම පරිත්‍යාග කරනවා. මගේ රුචි අරුචිකම් පෞච්චා කරනවා. මේ කොහෙද යන අරමුණක මුල බලන්න. එහෙම නැතුව ඒ අරමුණට ඒ විදිහට නිමක්න වෙන්නේ නැතුව නැත්තම් ආරූඪ වෙන්නේ නැතුව මේ මමයා නිතරම එයාගේ සැප සාසුකම් ඉල්ලනවා මාන්නේ ඉල්ලනවා තෘෂ්ණාව ඉල්ලනවා. ඉතින් ප්‍රඥාවෙන් දැනගන්න ඕනේ මේ පරිේශන ආර්ය පරිේශන මට්ටමේදී මගේ රුචි අරුචිකම් ටිකක් පාවා දීලා. මනාපමන පොඩක් පාවා දීලා. මගේ පෞරුෂත්ව ලක්ෂණ පොඩක් පාවා දීලා. මේ එකලස් කරගත්ත සතිය උප්පරීමේට ගෙනියන්න නම් අරමුණ හට ගන්න තැනදී හට ගන්නව බලන්න කොච්චරක් සැදී පැහැදී ඉන්න ඕනද? කොච්චරක් පෙරහුරුවක් තියෙන කොච්චරක් අපේක්ෂාවෙන් ඉන්න ඕනද කියලා බලනකොට ඒ ඇති වෙන මේ සුසර භාවයේ එකලස් භාවය අපේ ජීවිතේ කවදාකවත් අපි දැකපු එකක් නෙමෙයි මේ තරම්ම මනුස්ස ගුණ අපි ළඟ තියනවාද කියලා හිතා ගන්න බැරි තරම්. එතෙන්ද ඉල්ල වෙලා බලනකොට මම මෙදෙක් කල මේ කටබඩ පුරවන්න මේ රස්සාවා කෙරුවා මිසක්කා. එහෙම නැත්නම් මේ අරයා මියා සන්තෝෂ කරන විභාග වලට ලියන්න ගියා මිසක්කා. ඇති හැටිය දකින්න මට ඕනකමක් තිබුණේ නෑනේ. දැන් ඒ ටික ඔක්කොම එකලස් වෙනකොට අර තේරෙන පටන් ගන්නවා සමස්තේම ජීවත් වෙන්න පටන් ගන්නවා. ජීවිතේ ජීවත් වෙනවා කියලා. ඉතින් ඒකට ඇත්තට ওই උගත්කමත් අවශ්‍යයි. ওই ශිල්පත් අවශ්‍යයි. සුතුමිඥානයත් අවශ්‍යයි. එහෙනම් පාවා දීමක් කරන්න. රුචිර්ස්කම් පාවා දෙන්න. එතකොට මේ යම් වෙලාවක අරමුණක් නැති තැන ඉඳලා අරමුණක් හට ගන්න තැන. එහෙම නැත්නම් ඊර නගින හැටි. එහෙම නැත්නම් කල්ලලයක් මව් ගැබක සංයුක්ත වෙන හැටි. ඒ වගේ දේවල් බලනකොට පේන්න පටන් ගන්නවා ඒව කොච්චර සීක්‍රෙන් සිදු වෙන කටයුතුද කියලා. අපිව පැත්තක දාලා මේ ඉපදිච්ච බබලත් එක්කනේ දෙල්ලම් කරන්නේ. ලොකු වෙච්ච කෙල්ලොත් එක්කනේ පෙන් කෙලින්නේ. නමුත් හට ගන්න හැටි බැලුවොත් එimhe කොයි බැල්ලිගෙත් හට ගන්න ওই තාලට තමයි. කොයි එකෙත් හට ගන්න හැටි එහෙම තමයි. නමුත් ඒක බලන්ඩ අපි කොච්චර ප්‍රමාද කියන එක තමයි සරුවච්චන්ස කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. බලනකොට ගියේ හදලා ඉවරයි. මම පටන් ගන්නකොට ගේ හදලා ඉවරයි. ඒතර ගේ හදන අඩුව අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ ගේ හදන වඩුව දකින්න ඊගාව ආත්මෙ ඉපදෙන්න ඕනේ කියලා. මේ ආත්මෙ කරන්න බෑ කියලා එනදී මව් ගැබේදීම භාවනා කරන්න වෙයි. ඔය පරිසම්පාදේ උගන්වන්නේ ආත්ම තුනකට දාලා මේ ආත්මය ඉගෙනගෙන ඊගාව ආත්මෙ තමයි ගේ හැදිලා නැතර කරන්නේ. නෑ බුදුරජාණන් කියන ආනාපානෙ පටන් ගන්නකොට ගේ හැදිලා පටන් ගන්නවා. ප්‍රසාදේ පටන් ගන්නවා ගියදල පටන් ගන්නවා. පිම්බීම් පටන් ගන්නවා ගියදල පටන් ගන්නවා. හැකිලීම් පටන් ගන්නවා ගියදල පටන් ගන්නවා. රාගයක් එනකොටත් ගියදල පටන් ගන්නවා. ද්වේෂයක් එනකොටත් ගියදල පටන් ගන්නවා. කම්මැලිකමක් එනකොටත් ගියදල පටන් ගන්නවා. ඒක හැදුනට පස්සේ බැලුවොත් අපි වඩුවගේ න්‍යාය පත්‍රයට අහු වෙලා ඉවරයි. වඩුව අල්ලන්න නම් හැට ගන්න හැටි බලන්න ගියොත් ගහකාරන් දිට්ඨෝසි බුදුන්ස කියන ආද්‍රව්‍යෙන් ද්‍රව්‍යමයින් හැටි මම දැක්කා මේ තියෙන කම්පන චංචල ඇස්සේ මට ආලෝකයක් පහළ වෙන හැටි මට පේනවා. ඒකම සද්දයක් කියලා වෙලාවක හිතෙනවා. එහෙම නැත්නම් වේදනාවක් කියලා හිතන මේ ඔක්කොම තියෙන එක පොදියේ. එකෙන් කොයි එක මතුවෙනවද කියන එක ඒ වෙලාවේ තියෙන මානසික මට්ටමට මිසක් හැම එකම පටන් ගන්න එකම ප්‍රභවයෙන් එනිසා ප්‍රභවයට යන්න යන්න යන්න යන්න ආනපනති කියන එක නත් එතෙන්ටමයි එන්නේ. පිම්බි මහැකිලිමති කියන එක නත් එතෙන්ටමයි එන්නේ. ධක්මනදි කියන එකනත් එතෙන්මයි එන්නේ. කොහෙන් ගියත් ඒ ප්‍රභාවයට කිට්ටු කරනකොට පේනවා ඒකට ඒ නම දීලා ඒ උපැන සාහිතික ලියලා ඒ කටයුතු කරන්නේ මගේම රුචි අරුචිකම් වලට මිසක්කා. ඒකට ඕන වෙන නමක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් නමක් නොකියන গুপ্ত දෙයක් වශයෙන් පවත්වන්නත් පුළුවන් කියලා ඒ හට ගැන්ම දිහා බලනකොට පේනවා මම භාවිත මනසකින් ඥානං එහෙම නැත්නම් මම බෞද්ධයෙක් වශයෙන් පිරිමියෙක් වශයෙන් ගෑණියෙක් වශයෙන් මොකා හෝ මතිමතාන්තරතෝ ඥානං මතිමතාන්තර යනකොට තමයි අරමුණ නම් වෙන්නේ මතිමතාන්තර මොකුත් නැතුව බලානින්න පුළුවන් ඇස් නැති මිනිහෙක් වාගේ මේක දිහා බලාගෙන පුළුවන් අහගෙන ඉන්න පුළුවන් නම් කංග නැති මිනිස්සෙක් වාගේ. එතකොට මේකේ පේන්න පටන් අරගන්න මේ ප්‍රභවය කොයි වෙලාවෙත් තියෙනවා. ඒක එක එක එක එක දේවල් එක එක වෙලාවට මතුවෙනවා. අපිට පේන්නේ බාහිරේ තියෙන දේ මට පේනවා කියලා නෑ. මගේ හිතෙන්ම තමයි මේ පෙරලිය කරන්න කියලා මේ ගහකාරයා ගේ හදන වඩුවා දකින්න වෙලාව වෙනකොට අරමුණයි මමයි දෙක අතර සීමාව කඩලා යනවා. මේ මම මේ මම නොවේ කියලානේ අරමුණ තියෙන ඉස්සර තියෙන ආස්වාද ප්‍රසවාසය වෙනම එකක් බලන මම එකක්. භාවනා කරන අරමුණ එකක් අරමුණ භාවනා කරන හිත එකක් කියලා. මේ දෙක කොච්චර මුලට යනවද කියනවනම් මේ බාහිර අරමුණ සහ බලන මම අතර යම් සීමාවක් මරියාදාවක් ඉමක් කොනක් තිබුණා නම් ඒක නැති වෙලා ගියාට පස්සේ යෝගාවචරයට මේක මේ කරන දෙයක්ද, කෙරණ දෙයක්ද, මමද, මම නොවේයිද? මේ කය තියෙනවද, වාතපය තියෙනවද? මේ වගේ තියෙන නිකන් බැලුම කඩලා ගියා වගේ මොකද්දෝ වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම ඒ යෝගාවචර පේනවා ඒක අපි හිතමු ඊට පස්සේ ඒක රූපයක් සද්දයක් වශයෙන් පෙන්ලා ආයෙ දිය වුණාට පස්සේ දෙතෙන්ටම යනවා. හරියට මොහොතෙන් රැලක් මතුවෙලා ආයෙ දිය වතුරට දිය වෙලා ගියා වගේ. එහෙම නැත්නම් වැලි කාන්තාරයක හුලඟට රැල්ලක් මතුවලා තියෙනවා. හෙට යනකොට ඒක නෑ. ඒක ආයෙත් යට වෙලා. ඒ වගේ මේ මොහොත එකක් රැල්ල එකක් රැලි ගණන් <coughs> කරන්න පුළුවන් ලොකු රැලි පොඩි රැලි කිව්වට මේ මොහොතෙම මතුවලා මොහොතටම දේ වෙලා යනවා. අපි කවදාව සමස්තය දකින්නේ. අපි දකින්නේ මතුවෙච්ච රැල්ල විතරයි. මෙතෙන් ගියාට පස්සේ සමස්තය දකින්න. මේ මොහොතේ කෙලෝරක් නැතුව රැලිනවා. අපිට එක රැල්ලකට සුනාමි කියනවා, <clears throat> එක රැල්ලකට වඩදිය කියනවා, එක රැල්ලකට බාදිය කියනවා. මොහොතට ඕනකමක් නැහැ අපිට කරදර කරන්න. මේ මොහොතේ හැටි. ඉතින් මේව අල්ලගෙන අපි කොච්චර මෙතෙක් කල කතන්දර ගෙවතුවා. අපි කොච්චරක් එක එකනට කියාපාන්න හැදුවද? ඒ කියාපාන්නේ මේක මේ මුල දැකපො නැති නිසා. මුල දැක්කනම් ගූඪ දෙයක් තියෙන එතන. නිකම් මැජික් එකක් වගේ. නැති දෙයකින් දෙයක් මවාපානවා. මවාපාපු දේ හොඳ නරක නම් වණන් වර්ණ సంతාන සටහන් ආකාර ඔක්කොම මගේ හිතේ තියෙනවා පොවනවා මිස එහෙන් මට එනවට එන එකක් ඇත්තේ නෑ කියන එක තේරුම් ගන්නවා කියන එක ඥාන විභාගීය සීදීනස ගැනීමක් කියලා කියනවා. තමන්ම තමන්ගේ සීදීනස ගැනීමක් මම කියා ගන්න පදනම මම කියා ගන්න මූලාශ්‍රය මම කියා ගන්න මේ කුඤ්ඤේ ගැළවිලා ගියාට පස්සේ එයාට පුදුමාකාර භාවනාවේදී අපහසුතාවය ඇති වෙන්න පටන් ගන්නවා. මේ මමයට ආස කරන කෙනාට ගොඩක් අපහසුතාවක් තියෙනවා. ඒ ලෑස්තිලා ගිය කෙනාට තේරෙන පටන් ගන්නවා මේක නොදන්නා තාක්කල් තමයි මේ හොඳ නරක ගෑනු පිරිමි ඔක්කොම තියෙන්නේ. මේ ගිහ හදන වඩුව දැක්කනම් ගාකාරන් දිට්ඨෝසි පුණගේ අන්නකාසි උඹ ගිහලා ආච්චිට ගෙවල් හදපන්. ඊට පස්සේ එන්න එපා මට ගෙවල් හදන්න කියලා බුදුහාමුදුරු කියනවා. පුණ කියන්නක සබ්බාතේ පහසුකා භග්ගා මම ඔබ ගෙවල් හදන ඔක්කොම පරාල ටික කඩලා දැම්මා. ගහකොටම් විසංකිතං කණි මණ්ඩල විසිකරා විසංඛාරගතං චිත්තං ආයේ මම සංස්කරණයක් කරන්නේ. චේතනාවක් පහල කරන්නේ. අදිෂ්ඨානයක් පහල කරන්නේ වෙන දෙයකට වෙන්නයි. මේක මම කරා එහෙම නැත්නම් මට වුණා නක්කොච්චි මං අවදි මං අජිරි මං අහාසි කියලා අනේ මට බැන්න මට ගැහුවා මාව ජයගත්තා කියලා නෙමෙයි මේක මේ වෙන්න තියෙන දේවල් වෙනවා මම මේකෙන් කතන්දර ගොතන්න ඕනේ නැහැ කියලා එයාට තේරෙන්නේ මේ නැති තැනකින් දේවල් හටගන්නත් පුළුවන් හටගත දේ නැවතත් නැති තැනට දී වෙලා යන්නත් පුළුවන් මේකට තමයි සංස්කාර කියන්නේ ওই සංස්කාරයට එක එක නම් වණන් දුන්නට පෞද්ගලික ලක්ෂණ තිබ්බට පොදු ලක්ෂණ තමයි මේ ඇතිව නැතිව යනගන්නේ මේ ඇතිව නැති වෙන ගතියට අපි අනිච්ඡං කියලා කියනවා. වෙනස් වෙන ගතිය කියලා කියනවා. ඒ වගේම විපරිණාමය කියලා කියනවා. මේ විපරිණාමය දැකීමම දුකක්. කවදාක සතුටක් වෙන්නේ ඒ මොකද මේ Taman මෙතෙක් කල ආසාවෙන් බලහිට හැම දෙයක්ම Tamanට තේරෙන පටන් ගන්නවා වැඩියෙන් ආදරය කරන වැඩියෙන් දුක දෙනවා. ලබා ගන්න බැරි වුණා නම් ඒත් දුක දෙනවා. නන්නාඳුන කිසිම දෙයකින් කවදාකවත් දුකක් එන්නේ නැහැ. මේ ළඟ තියාගෙන ඉන්න දේ තමයි අපි මේ බැංකුවල තැම්පත් කරගෙන සුරේක දාගෙන කරේ එල්ලගෙන අයන් යකඩ ස්ත්‍රේප් වල දාගෙන රකින්නේ ඒ ටිකෙන් විතරමයි දුක එන්නේ. ඒ නිසා වැඩියෙන් ඒව එකතු කරන වැඩියෙන් දුකයි. වැඩියෙන් සංස්කරණය වෙනවා. මේ දෙන දෙයක් කාලා ඉඟා කාලා ජීවත් වෙන මනුස්සයට එහෙම නැති වෙන දෙයක් නැති නිසා ඒ මනුස්සයට එහෙම දුක් වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ දේ තේරුම් ගන්න යනවනම් අපි මෙතෙක් ආපු පෞල් ජීවිතය ගැන හිතනවා. අපි මෙතෙක් කල මේ හම්බ කරපු දේවල් ගැන හිතෙනවා. අපි මෙතෙක් කල අනුන්ට බණ කියපුවා ගැන හිතෙනවා. සදාචාරය ගැන කියපුවා, හැදෙන්න කියපුවා. මේ සීරගේම පුස්කාච්ච දෙයක් තියෙනවා, දිරච්ච දෙයක් තියෙනවා. මේක නිකන් බීල විසි කරපු කුරුම්බ ගෝම්බයක් වගේ. ගෝම්බේ විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා හරි අමාරු එක හිතර ගන්න. නැති නිසා නෙවෙයි. අපිට ඕනේ හට ගන්න පැත්ත විතරයි. අපිට ඕනේ ඒකෙන් මට මාන්න ඇති වෙන පැත්ත විතරයි. මට ඕනේ ඒකේ මගේ කුට්ටි කඩා ගන්න පැත්ත විතරයි. මට ඕනේ මේක මම කෙරුමා කියලා පෙන්වන්න පැත්ත විතරයි. නමුත් සමස්තය බලනකොට ඒක බොහොම ඩිංගිත්යි. සමස්තය බලනකොට මේක න්‍යාය ධර්මයක් මේකේ තියෙන්නේ. හේතුඵල ධර්මයක් මේකේ තියෙන්නේ. චිත්ත නියාමයක් තියෙන එක චිත්ත නියාමයේ පිළිගන්න නම් මම නැති වෙනවා. මමයා හිටියොත් මම චිත්ත නියාමයේ පිළිගන්නේ මම කෙරුමා. මමයි මේවා කෙරුවේ. මම තමයි ගම කරන බබාහාමි රාලහාමි මම තමයි අයියා. මම තමයි අක්කා. කියාන දැන් ගෙදර ගිය ගමන් මේගොල්ලෝ පටන් ගන්නවනේ. මින් ගෙදර නැ මේ දවස්වල ගෙදර ඉන්න මිනිස්සු ජොලියේ ඉන්නවා. මේ මල හොන්තු ටික කියලා මෙහිතිද කියලා අපිට ඕන විදිහට ඉන්න පුළුවන් ඇඟිලි ගැහිලි නැහැ. දැන් ගිය ගමන් තමසල අර්ග කරලා නැහැනේ මේක කරලා නැහැනේ කියන මේක ඒක ඉතින් පටන් ගන්නවා. ඉතින් අර්මිචර් හිතනවා අනේ මේ මල හොන්තු ටික තවත් තියලා තිබ්බනම් හොඳයි කියලා නිසන්වනේ. හරියට පිං සිද්ධ වෙනවා වැඩේට. නිසන්වනේ. උයිකුල්ල නැති වුණාට ගෙදර මිනිස්සු එක රැයක් නොනිදා හිටියේ නෑ. ඒගොල්ලෝ වැඩ කරනව නැත්තම් වඩා හොඳයි. නාකිය මැරෙන්නෙත් නෑ, දහකා වෙන්නෙත් නෑ කියාගෙන ඉන්නේ. අපි හිතනවා අපි නැතුව මේක කරන්න බෑ කියලා. ඒ නිසා භාවනා කරලා පස්සේ තේරෙන තියෙන්නේ උඹලගේ වැඩ උඹලා කරගනින්න. මමත් මගේ වැඩ ටික කරගන්නවා කියලා මේ වෙන්වීම අපිට ඉතින් හිත නරක් වෙලා කැක්කුමක් නැතුව එහෙම නැත්නම් මේ මගේ එකම නැතුව කරනවායි කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලඟ වෙන්න ලඟ වෙන්න වඩුව දකින්න දකින්න සද්ධර්මයේ පේන්න පේන්න නැත්තම් මේ විමුක්තිය මතුවෙන්න මතුවෙන්න මේ අපි මෙතෙක් කල් අල්ලබදාන හිටපු කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් දැනගන්න නෙමෙයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ ගමන. මේක මේ පොට්ට chance එකක්. ඉතින් මේ අම්මම ලබන ආත්මෙත් ලැබේවා මේ තාත්තම ලැබේවා කියාගෙන අනේ අපාර වූ මේ සංසාරේ මගේම පුතු වේවා මගේම පිය වේවා කියලා ඉල්ලගෙන කන පරිප්පුවක් නේ තියෙන්නේ එයාට පුළුවන් කමක් නැහැ තව කෙනෙකුට මොනවත් කරන්න. මේක යන්නේ චිත්ත නියාමයකට. ඉතින් ඒක තේරුම් ගන්න කාටවත් ඕන කමක් නැහැ. මොකද මේ චිත්ත නියාමයේ තේරුම් ගන්නවත් එක්කම මේ මම කියන කේන්දරේ දිය වෙලා යනවා. ඒකට විමුක්තිය කියලා කියනවා, ක්ෂය වීම කියලා කියනවා, වැය වීම කියලා කියනවා, විරාගය කියලා කියනවා, නිරෝධය කියලා කියනවා. ඉතින් අපි මේවට මුස්පේන්තු කියලා තමයි තනි වචනෙන් කියන්නේ. මහා කාලකන්නිකමක් මේ අපි මෙතෙක් ආසරෙන්, ප්‍රේමයෙන්, ආදරෙන් වඩාපු දේ අතහරින එක මැරිලා නම් තව ගමක් නැහැ. මේක මල වොන්තු මැරෙන්න ඉස්සෙල්ලනේ. මේ රට්ටපාල කුමාරයා ගියේ ගිය අතරින් අහනකොට හොඳටම තේරෙනවා බන. ඊට පස්සේ කියනවා මේක කරන්න බෑ. මට පැවිදෙන්න ඕන කියලා අම්මට තාත්තට කිව්වහම කියන අම්ම තාත්තා මොකද්ද කියන්නේ? පුතේ උඹලා අපේ ආත්මතු පරම්පරාවේ වස්තුවට උඹ විතරයි එකම අයිතිකාරයා. මරණෙදිත් උඹෙන් අපි වෙන් වෙන්නේ දුකෙන් නම් පණ ජීදි කොහොම උඹට හා කියන්නේ? කොහොම ගිහි අතාරින්නද කියලා. මේ මේ බන්ධනය අපේ මේ ප්‍රේම බන්ධනේ තමයි ද්වේෂයත් ඔච්චරමයි. ද්වේෂයත් ඔච්චරමයි. එක දවසක් මම බණ කියන්න ගියාට පස්සේ ඉතින් බණ කියලා ඉවරනාට පස්සේ පොඩ්ඩක් සාකච්ඡා කරලා ඒක අම්මා කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ ගිය ආත්මේ පුතා මොකද්ද එකක් වෙලා තාත්තට ගහලා තාත්තා මැරිලා ඊට පස්සේ මේ දෙන්නම වෛරෙන් මැරිලා ඊට පස්සේ පුතා තාත්තා වෙනවා තාත්තා පුතා වෙලා ඊට පස්සේ ආයෙත් අර පලිය ගන්නවා ඉතින් ඒ නිසා මේ බද්ධ වෛරය ආත්මෙන් ආත්මෙට ගියත් ලක් එක්කන එක්කන මරාගෙන කනවා මිසක් ඉවරයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් බලන්න අපි මේ අපි හිතන්නේ එහෙම දෙයක් දිගට යයි කියලා. ඒතකොට කොච්චර දුකක්ද ඒක ආත්මික පුතා තාත්තා මරන, ඊගාසය ආය තාත්තා පුතා මරන, ඊට පස්සේ පුතා තාත්තා මරන, ඉතින් දිග දිගට යනවා කියලා. ඉතින් මං කෝ ඉතින් තාත්තා පුතා ප්‍රේම කරත් ඔච්චරම නේද කියලා. අම්මද වල කේන්ති ගියේ නැද්ද හොඳටම? මං ද්වේෂය ඔය ගෙනියනවා වගේම ආත්මෙන් ආත්මෙට බැඳීමත් ඔච්චරම නේ. ඉතින් ඒ කොළඹ නෝන්ලට තද වෙනවනේ. තද වුණා. ඉතින් ඒකට අහනවා සාංශය එහෙනම් මේ manussත්ත්ව ප්‍රතිලාභේ හොඳ නැති එකක්ද කියලා. දැන් මං කොහොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඇලි ගලි වාසේ හොඳ නැහැ. ඒක තියෙන තාක්කල් ද්වේෂ කරපුවාම ඒක යන්න වගේම අපිට කවුරු හරි නැතුව බැරි ජීවත් වෙන්න වෙනවනම් මේ ජීවිතේ ඊගාවාත්මයටත් ඒ බැඳීම කොක්කකට වැටෙනවා. ඒක දෙන්නගේ දුකට මිස අපි දන්නවනේ තනියම දෙන්න දුවනවට වැඩිය තුම්පා දුවන්න ගියාම එච්චර වේගෙන් දුවන්න බෑනේ. තුම්පා දුවනවා කියන එක දන්නවා කියලා මං හිතනවා. ඒ කකුල් දෙක ගැට ගහලා දුවන්න ගියාම දුවන්න බෑ. කම්බිය විදිහින් දෙන්නෙක් එක කරන්න බෑ. පීනනකොට දෙන්නේ කිරියොත් කරන්න බෑ. ඉතින් මේ විමුක්ති ඥාන විමුක්තියට යනකොට තනිවිය කියන එකත් බරක් වෙනවා. මමත් මට බරක් වෙනවා. ඉතින් එහිව් එකේ අපේ මේ තියෙන බන්ධන වල මූලධර්ම මට්ටමේ හෝ මේකේ ඉවරයක් වෙයි කියලා හිතන එක හරිම අමාරු හිතා ගන්න. ඊට පස්සේ ඒක ඒක දැක ගන්න අසුළු විදිහට භාවනා කරනවා කිව්වොත් හිතනවා මොකක් හරි මේකේ සාහසික ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේක මහා ජඩ වැඩක් එහෙම නැත්නම් මේක මේ කිසි රසයක් නැති සංස්කෘතියක් නැති කිසිම හැදියාවක් නැති වැඩක් කියලා ඉතින් සරුවචාන්ස කෙරිම ඒ වචන කියලා එදා හිටපු බමුණ බනිනවා අරස රසෝ අපගබ්බෝ උච්ඡේදවාදෝ නාස්තිකෝ කියලා බුදුචානන්සේ මේ කියන දේ භාවනාව හට ගන්න තැනත් ඊට පස්සේ රංගනේ රංගලා දියවෙන හැටිත් බලාන ඉන්න එක මහා මේ සීදීනස ගැනීමට බොහොම සමාන කළ කතා කරනවා. නමුත් මේක නම් ප්‍රകൃතිය මේක නම් දත යුත්ත මේක නම් ඇති හැටිය අපි මේ කොච්චර වසං කරලා ජීවත් වෙන්න හැදුවත් ඒ වසං කරන එක්කනට වෙහෙස මිසක්කා මේක මේ විදියෙන් දකින්න කෙනාට එහෙම නැත්නම් මේක දැක ගැනීම සඳහා මේ ඥා මේ ප්‍රඥා ස්කන්ධේ වෙනුවට විමුක්ති ස්කන්ධයට හිත යනවයි කියලා කියන්නේ අරමුණේ ගෙවන් වීම දකින්න පටන් ගන්නවා. භවනාදී එක තැනකදී එනවා තමන් ඒ අද දවල් කතා කරපු ඇති වුණා. මම බලාගෙනකොට මට මෙහෙම වෙනවා. ඊට පස්සේ ඒක දිර්ලා යනවා. ඊට පස්සේ ඒ කැලි කැලි දිර්ලා ගිහලා අන්තිමට සුණු බවටපත් වෙනවා. ඒ වගේ එක එක ඉඟි ඉඟි. ඒ කියන්නේ මේ අනාත්ම ලක්ෂණය අනාත්මතාවයේ අනාත්ම ලක්ෂණ පෙන්වනවා අපට. පේනකොට අපිට පේන්නේ ඒක නිකන් අභාග්‍ය සම්පන්න දෙයක් නරක හීනයක් එහෙම නැත්නම් අමංගල්‍ය කාරණාවක් වගේ. භාවනා කරනකොට මේකට බාධා කරන්නේ නැතුව ඒකේ භාවනාවේ මතුවෙච්ච එක ප්‍රතිපදාවෙන් ආපු එකක් අපි මේ ප්‍රේම කරන දේවල්ට ඔහොම තමයි වෙන්නේ කියන එක අනුග්‍රහකරනද එහෙම නැත්නම් මේ භාවනාවට බාධා නොකර ජීවත් වෙන්න මෙලෝ දැනුමකින් උදව්වක් වෙන්න. මෙලේ දැනුම ආවොත් කරන්නේ මාර්ග නතර කරලා අතපය දිගා මේ අතපත ගාලා බලලා නැගිටලා යන්න තමයි හිතෙන්නේ. නමුත් කවදා හරි යෝගාවචරයට තේරෙනවා නම් මේ දෙයක් දිහා හොඳට බැලුවොත් විතරයි ඒ දේ විනාශ වෙන හැටි දකින්න පුළුවන්. දේ මතු පිටින් බල බලා ගියාට මොනම දෙයක්වත් විනාශේ පේන්නේ මොකද ඊගාවෙක ඉන්දිස් එනකොට මේක ගිහිල්ලා. එනේ එකක් දිහා ඇහක් පිට ඇහක් තියාගෙන කර වෙල වෙනකම් බලන ඉන්නවා. ඇහ කරවිල වෙන කම්බලයිනොත් පේනවා. මේ වස්තුව ඊගා වෙන වස්තුවෙන් යටවෙන්න දෙන්නේ නැතුව මේ වස්තුවට මොකද වෙන සංගතිය කියලා බලන්න හිටියොත් ඒක ඒකාන්තෙම ලකුණක්වත් නැතුව දිරලා දිය වෙලා යනවා. රූපෙටත් ඒ ටික වෙනවා. වේදනාවටත් ඒ ටික වෙනවා. මේක භයානක බව පේන්නේ සංඥාට මේ ටික වෙනකොට. එතකොට අපි කියපු නම ඒකට ගැලපෙන්නේ නැතුව යනවා. දැනීමක් තියෙනවා. විඳීමක් තියෙනවා. සැපද දුකද හොයන්න බෑ. විඳවීමක් තියෙනවා. ඒ වගේම උණුසුමක් තියෙනවා රූප ධර්ම වශයෙන් උණුසුම හොඳද නරකද කියන්න බෑ. සීතලක් තියෙනවා. ඒකට කියනවා සීතල භාවය, සීතල ස්වභාවය, සීතල ගතිය. ඒකේ හොඳ නරක නැහැ. උණුසුමක් ගත්තාම උණුසුමේ භාවය, උණුසුමේ ස්වභාවය, උණුසුම ගතිය හොඳ නරක නැහැ. ඒ වගේම බර ගතිය, සෙහල්ලු ගතිය, සුමට ගතිය, ගුරුසු ගතිය වැగిරෙන ගතිය මේ ගති ලකුණු ටිකකටනේ අපි මේ කතන්දරේ ගොතාගෙන තියෙන්නේ. අරක වේවා මේක නොවේවා හතුරට ඒක මේවා විතරට මේක වේවා කියලා මේ ගති වල ගති වශයෙන් කතා කරන්න ගත්තොත් භාව ලක්ෂණ වශයෙන් පටන් ගත්තොත් ස්වභාව වශයෙන් ලක්ෂණ පටන් ගත්තොත් ඒ ගති වල කිසිම තැනක මම කියලා අල්ලන්න තැනක් නැහැ. ධාතු මනසිකාරයේ පැත්තෙන් බැලුවොත් ගති වර්ගයක් තියෙනවා ස්වභාව වර්ගයක් තියෙනවා. ඒක හරියට කෙහෙල් දැල්ලක් හුලඟට වැනිනවා වගේ. මේ ආස්වාද ප්‍රසආස කරනකොට මේ ඇතුලේ වායෝ ධාතු වැඩ කරනවා. එච්චරයි ඒක මේ එළිය හුලන් කෙහෙල් දැල්ල බැනනකොට අපිට රිදෙන්නේ නැහැ නේ. නමුත් ඇතුලේක එහෙම ලේසියෙන් අරින්නේ අපි. ආන්නේ විදිහට මේ මතුවෙන දේ හේතුඵල ධර්මයක් අනුව සිද්ධ වෙලා චිත්ත නියමයක් අනුව ඒක එහෙම නැති වෙනවා කියලා දැකීම මතුවෙන පැත්ත දැකීම නැත්නම් අපි කියනවා ඒකට සමුදේ පක්ෂය දැනීම රැස්කරන්න හිතෙනවලු ඕනම දෙයක් හට ගන්නවා දකින්නකොට ඒක රැස් කරන්න හිතෙනවා. නමුත් ඒකේ වය ධම්ම දකින්නකොට ඉබේම Taman පෝරකේ උඩ ඉන්නා වගේ තේරෙන්නේ. මේ ලෑන්ඩ් මයින් එකක් උඩ ඉන්නා වගේ. එහෙම නැත්නම් මේ පුපුරන්න ඔන්න මෙන්න වගේ මේක ඇතුලේ පුදුම අනතුරුදායක ගතියක් වැටෙනවා. පුදුම බය ගතියක් වැටෙනවා. පුදුම අසරණ ගතියක් වැටෙනවා. පුදුම නීරසකමක් වැටෙනවා. ඒ නිසා යම් වෙලාවක අරමුණක උදේවය මේ එනවා මේ යනවා දැකපු ගමන් එයාට ඒ උදේවය දැකීමත් එක්කම අර උදේ වයට සාධාරණ බලනකොට මෙතෙක්කල් හංගල සිද්ධ වෙච්ච බිඳි බිඳි යෑම වසංගන්න බැරි විදියට හරියට තුවාලේ දැන් පැහැවලා සරව මොන જાතියෙන් කෙරුවත් ලක්කන්න බෑ සරව වැగిරෙන ගන්න. පූජාව වැగిරෙන්න පටන් ගන්නවා නේද? භංගේ දකින්න පටන් ගන්නවා. ඒ දකින්න හැම වෙලාවෙම යෝගාවචරයට පුළුවන්කමක් තියෙනවා නම් භාවනා තැල්ල පැල්ල. හිතන්නේම නෑ මේක භාවනාවේ දියුණුවක්. ප්‍රතිපදාවක් කියලා. ඉතින් කොයි වෙලාවක හරි යෝගාචර දන්නවනේ මේ උද්‍යානු උද්‍යප්පේ ඥාණයට පස්සේ භංග ඥාණය කියලා එකක් තියෙනවා. මේක ඥානයක්. මේක බය වෙන්න දෙයක් නෙමෙයි. මේකට පොඩ්ඩක් අනුග්‍රහ කෙරුවොත් එහෙනම් තමයි ලෑස්තිලා ගියොත් අර පේන්න පටන් ගන්නවා මෙතෙක් කල් මේක වසන් ගන්න මොන මොන දහංගට දාලා තියෙනවා. මොන මොන ෂට මායාවී ගති පෙන්නලා තියෙනවද? නමුත් මේක තමයි ස්වභාවය කියලා. ඒ බිඳි බිඳි යෑම දැකීම වක්කාර ගති ඇති කරනවා. අසරණ කරනවා. නමුත් එතකොට යෝගාවචරයට සද්ධාව නැත්තම් ඉතින් යෝගාවචර දාලා යනවා. එතකොට තමයි සද්ධාව කියන එක චෙක් කරන්න පුළුවන් වෙලා පරීක්ෂා කරන්න පුළුවන් වෙලා. මේ තියේදිත් මම භාවනා අතරින්නේ. ඒ වගේ මේ කොච්චර බිඳි බිඳි ගියා සීලෙට මොකක්වත් වෙන්නේ මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඊටදී අමාරුවෙන් තේරුම් ගන්න දේ තමයි මේ වරාණින්න අරමුණ බිඳ බිඳ ගියාට සතියට මොකුත් වෙන්නේ නැහැ. සතිය තියෙනවා. සතිය මේක බලන්න පුළුවන් කියලා මේ භංගානුපස්සනාව බිඳි බිඳි අනේක නැත්තම් බලන දේ නිකම් හැඳි ගෑවිලා යනවා කියලා වචනක් තියෙනවා. වැය වෙලා යනවා. කුණු වෙලා යනවා. ආන්න ඒක දිහා බලද්දි සතිය තියෙනවා කියලා දකින්න නම් ඒ යෝගාචරට එක ගුණය ඉල්ලන්නේ ඒක ලෑස්තිලා යන්න කියනවා. ඇස්සලා ගියොත් එයා දන්නවා මේක නඩත්තු කරන්න පුළුවන් නැත්නම් Taman සලුව අසාදාලා ආසෙන් නැගිටලා යනවා දන්නෙත් නැහැ. එක්ක නිදිමතයි කියන එක්ක පාළුයි කියන එක්ක තනි කියලාගෙන එක්ක නම් තයිගාට කරන්නද නේ මොකක්ද දන්නේ නැහැ කියන එක සැකයි කියනවා බයයි කියනවා එහෙම නැත්නම් අනතුරු දායක තත්ත්වයක් තියෙනවා කියලා කියනවා අන්නේ ලකුණු සේරටම ඒ ඔයි කියන මේ ඇති ඉදිරියට ඉදිරිපත් වෙච්ච දේ නඩත්තු කරන්න බැරුව පේන දේ යෝගාවචර නිර්වින්දනය කරලා දාන්න යෝගාවචර හිරිවට්ටලා දාන්න යෝගාවචර නිකන් මේ දරකඩක් වගේ බාත් කරලා දානවා. ඒ දල දඬු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක එනකොට අනිවාර්යයෙන්ම ඉන්නේ ද්වේෂ පදනමේ. ඉතින් මෙතන මේ නිබ්බිදා ඥාන මේ නිර්වින්දනය කරන ඥානේ ඥාන පදනමට හරවනවායි කියන එක. මේක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් මේකට ලෑස්තිලා යන්න ඕනේ වශයෙන් මෙන්න මේකට තියෙන බයර තමයි කෙලස් කියන්නේ කියන එක වශයෙන් තේරුම් ගන්න තියෙන ඥාණයට කියනවා මේ සෝලස ඥානවල පළල්ම ඥානෙ තමයි මේක. මෙතෙක්කල් අතහැරපු, බයයි කියපු, සැකයි කියපු, අනතුරුදායකයි කියපු දෙයට අභීතව මූණ දෙන්න ඕනේ. මේක ද්වේෂපදනමින් එන්නේ. දෝථානුසයෙන් එන්නේ. මම මේකට සාදර වෙලා මේකේ ප්‍රමෝදේ පහල කරන්න පුළුවන් මට මේක ඥානපදනම දාන්න පුළුවන් නම් ඒ යෝගාචරය තේරුම් ගන්න මට්ටමට යාට තව කෙනෙකුට තේරුම් ගැනීමේ හැකියාව නැතිලා යනවා. Taman තේරුම් ගනි. ඒකත් අමාරු දෙයක්. කාටවත් තේරුම් කරලා දෙන්න බෑ. ඔක්කොමලා හිතන්නේ මේ මාසෙට පිස්සු ඇදිලා කියලා. අයි මේ නීරත දේවල්, මේ කම්මැලි දේවල්, මේ පා කරන දේවල්, රිදෙන දේවල් එයා හිතා ගන්නවා මේ භාවනාවේ දුක්ඛ සත්‍යය. මේක ආර්ය සත්‍යයක්. මේක ප්‍රමෝදයට කාරණාවක්. මේක ප්‍රීතියට කාරණාවක් කියලා. එතකොට හිතෙන්නේ මෙයා මේ අත්තකිලමතාන යෝගයට වැටුණා. නැත්නම් දුක දෙන පැත්තට වැටුණා. නැත්නම් ලේසියෙන්ම දුක සත්‍යයක් වශයෙන් බාර අරගත්තා. ඒ නිසා මෙයා මේ නිර්මාණශීලියක් තියෙන කෙනෙක් නෙවෙයි. මේක ප්‍රගතිශීලී කෙනෙක් නෙවෙයි. එහෙම බෑ මේකට ෆයිට් එකක් දෙන්න ඕන කියලා මේ නටන ලෝකයක් එක්ක මේ යෝගාචර තනි වෙනවා. නිසා නිබ්බිදා ඥානය ජය ගන්නවා කියන එක ලේසි නෑ. ඒක වෙන්න නම් ඒ යෝගාචරය මේ විමුක්තිය කියන එක දැනගෙන තියෙන්න ඕන වගේ කලින්. භාවනා කරලා ලැබෙන එකක් නෙමෙයි. ඒකට ලෑස්තිලා යන්න ඕනේ වගේ. ඉතින් ඒක මේ පෙර ආත්මෙන් ගෙන ආපු ගුණයක්ද? සත්පුරුෂය දැකලා ගන්න එකක්ද? නැත්නම් සුතමේ ඥානෙන් ගන්න එකක්ද? නැත්නම් අනුමාන ඥාන අන්වේ ඥාන වලින් ගන්න එකක්ද? නැත්නම් භාවනාවෙන් එන එකක්ද කියන එක ඒක හරි අමාරුයි කියනවා පරිවේශනයක්වත් ගොඩනගන්න. මේ දේවල් පේනකොට කෙනෙක් සලුගත ආදාන නැගිටලා බැන බැන යනවා. කම්මැලි වෙලා එපා වෙලා නැදකින් කියලා. තව කෙනෙක් හිතනවා දැනුයි මට මේ මේ නිබ්බිදා වැටුනේ මම මෙතෙක් කල මේක අතහැරලා දාලා දුවලා ගියන් දැන් මම මේක බාර ගන්න ලෑස්ති. ඒ මේරීම ආවනම් ඒ කියන්නේ යෝගාවචරය මේ විමුක්තිය කියන එක පිළිබඳව පාඩම් පන්තිය සුත් මේ වශයෙන් හරි දන්න කෙනෙක්. අඩුගානේ අනුමාන වශයෙන් හෝ දන්න කෙනෙක්. එවැනි සූදානමක් නැතුව මේ මතුවෙන විමුක්තිය විමුක්තිය වශයෙන් තෝරන එක natural selection කියලා කියන ස්වභාවික වරණේදී මේ විමුක්තිය මේක විමුක්තිය කියලා තේරුම් අරගන්න නැති එක තමයි කෝටි ප්‍රකෝටි වාරයක් සිද්ධ වෙන්නේ. කොයි වෙලාවක හරි යෝගාචරයන මේක කියන්නේ මේ බුදුරජාණන්සේ අපි වටවලල්ල යන ගහන ගියේ. මේ නීරසකම කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත. රාගයේ අනිත් පැත්ත මේක විරාගයේ මේකයි ශ්‍රේෂ්ඨම ධර්මය විරාගෝ සෙට්ටෝ ධම්මාන නමුත් අපි මෙතෙක් කල කොච්චරක් ඕක ගෙටකොඩ වෙනකොට මූණට උණු වතුරක් කළා තියෙනවා දොර වහලා ඵලයක් ගන්න කියලා තියෙනවා ඒකල අපි හිතනවා අරයා මේ කරපු දේ මෙයා කරපු දේ කියලා නෑ අපේ අවිද්‍යාවමයි මේ ගෙට එන නිබ්බිදාවය පැත්තකට දාලා ඒක ආවමංගල්‍යයි කියලා ඒක අසුබ ලකුණක් කියලා මුස්පේන්තුවක් කියලා. අපි හිතන මේක පිළියම් කරන්න බුදු ආමතුරු ගාව වෙනම ගුලියක් ඇති කියලා. මට හම්බෙච්ච නැති එකක් ඇති. ඒක දැම්මොත් මේක හරියයි කියන බුදුරජාණන් කියන ඔක බාර ගන්න එක තමයි ගුලිය. ඔය තමයි දුක කියන්නේ. ඔබ ওই දුක අවබෝධ කරගන්න හදනකොට මේ කොන්දේ අමාරු කියලා කෑ ගහනවා නම් බඩ එකක්මයි ඉස එකක්මයි කියලා කෑ ගහනවා නම් මේ මේ වතුර නිකන් තෙත ගතිය නැති වතුර ඉල්ලනවා වගේ. නිසා භාවනාවේදී මේ වෙලාවට දඬු කඳේ දාලා කරකවනවා වගේ සෛලයක් සෛලයක් පාස වේදනාගෙන දෙනවා. හරියට මේ පොලොස් සැබලට ගන්න ඉතල පොලොස්ක ගිරිලා හැත්තෙලන්නේ. එහාට මෙහාට ගහලා ගහලා ඒක තෙල් කහවල දැම්මට පස්සේ අර කාගෙන අන්නේ හැත්තෙලනවා වගේ. ගැරුප්පක් අරගෙන ඇනගෙන ඇනගෙන ඇනගෙන ඇනගෙන යනවා වගේ. මුළු ඇඟම මඩපුවක් ගෙඩියක් වගේ. වද්ද දෙන්න පටන් ගන්න. ඉතින් යෝගාචරණ දැන් නම් භාවනාව යනවා. සතිය හැම සෛලයක් සෛලයක් පාත සතිය තියෙනවායි කියලා ඒක බාරගත්තා නම් මුල්ලු ඇඟම සම්බාහනය කරගත්තා වගේ. කවදාකවත් ඒක කරන්න දෙන්නේ නැහැ. මගදී නතර කරලා අපෝ බය. මේ මේ දුක නැති කරන්න කියලා නිතන් වණ්ඩ ගිය මල හොන්තුයි දැන් තිබුණට වැඩිය දුකයිනේ කියලා බැනලා යන්නේ. සංවිධාය කරත් බැලලා ගෙදර යනවා. ඉතින් අර පුංචි කමරාලේ ලොකු කමරාලේ දෙන්නා පැලට රකින්න යනවලු. පුංචි ගමේ බය නැතු. ලොකු ගමේ බයයිලු. ඉතින් එක දවසක් පුංචි කමරාල ගෙදර එනකොට උගේ බොල්ලෑ දත් ටික ලස්සනට පෙළට සකස් වෙලා තිබුණා ලිප්සෙල් අයියා හුවල මොකද මල්ලි මේ මේ දත් ටික ලස්සන තියෙන ඊට පස්සේ කල්ල රැට යකෙක් එනවා. එයාක ඇවිල්ලි වල දත් ඇසේ තියෙන මස් කැල්ටි ගන්න උනට ගලවලා හයි කරනකොට පිළිවිලට හයි කළා කියලා යනවා කියන්නේ. ඉතින් ලොක්කමරාලත් ගියාලු. ගිහිල්ලා මත් කාලා බුදියාණන් එනකොට කට අරගෙන දත් ධාතු ප්‍රදර්ශනයක්. පෙන්නන ඉනොට යකා ඇවිල්ලා දත ගලවනකොට මූඩ තියලා කෑ ගැහුණා. යකා හදිසියට මූණ පුරා දත් හිටවලා ගියල් ගෙදර යන්නේ. පහුවෙන්ද ගෙදර එනකොට දත් හැම තැනවලු කට කටේ විතර නේ හැම තැනම මොකද අර වැඩේ කරනකන් ඉඩ දීලා නෑ අරුට. ඊට පස්සේ කිව්වා අයියා ඒ වෙලාවේ කරවනේ ඉන්න ඕනේ. ඌ එතකොට පිළිවෙලට හිටවලා යන්නේ. උඹ ඉතින් අතරමැදි කට කෑ ගහපුවා. උන් තිබු යකම නොකරන. දත් මූණ පුරාම හිටවලා ගිහිල්ලා. ඔය භාවනා කරන කට්ටියගේ මූණ පුරා දත් මොකද මේ වැඩේ ඉවර වෙනකන් ඉන්නේ නැහැ. මේ ගෙවන් කිරීමක් වෙන්නේ. ඔක පොඩ්ඩක් හිටපන්. දැන් ඔය විඳින්න තියෙන හැටි විඳලා ඉවරයි. දැන් පොඩ්ඩක් හිට ප්‍රතිඵල හම් වෙනවා. අපිට ඒ ටික ඉවසන්න බෑ. මොකද අපි මේ විමුක්තිය කියන එක නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. මේ භාවනාවේදී මේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලා තියෙන සුඛෝභෝගීත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ සමීකේ පිස්සන්ඩ පිහට්ටන්න මෙතනින් එහාට යන්න බෑ. නිවන ප්‍රාර්ථනා නොකරන භාවනා කරන කෙනෙකුට මේක හිතා ගන්නවත් බෑ. ඒ නිසා ප්‍රඥාව තිබුණාත් මේ ප්‍රඥාවෙන් මෙතන මේ යෙදෙන්නේ ගෙවන් වෙන පැත්ත බැලීමේ විශේෂඥතාවයයි මේකේ තියෙන්නේ. ඒක මුස්පීන්තුවක්. ඒක කාලකණ්ණිකමක්. ඒක අසුබ ලකුණක්. දුමංගලයක් කියලා පටන් අරගත්තොත් ඒ මනුස්සයා නිවනට තමයි මුණට කියලා ගන්න. නිවන එනකොට මුණට කියලා ගන්න. උණුතුරක් කරනවා. ඉතින් නිවන අඬා අඬා පහු යනවා අනේ මට එන්න කි කිය මැරුණා. ඉතින් මම ගියා ගියාට පස්සේ මේ මනුස්සයා මම මුණට කියලා ගන්න. වුණ වතුරක් කරනවානේ. ආයෙ යනවා. ඉතින් පහුවෙන්ද ඉඳගෙන ඉතින් ආයෙත් මෙනෙහි කරනවා ආස්වාද ප්‍රසආස ආස්වාද ප්‍රසආස කී කියන්නේ ඉවරට එන්නේ. ඉතින් මිනිහ නිවන එනකොට ආයෙ වුණ වතුරක් කරනවා. ආයෙ බුණට කෙල ගන්නවා. ඉතින් නිවනට හිතෙන්නවලු මේ වාගේ මොකට චකතිරු જાතියක් කියලා මට එන්නේ කියලා අඬනවා. ළඟට එනකොට මුණට කෙල ගන්න. වුණ වතුරක් කරනවා. ඒ ඒ සතාට කියන්නේ යෝගාවචරය කියලා. ඒව මුස්ලිම් මිනිසු ගාව නැහැ. අබෞද්ධ ගාවත් නෑ මේක තියෙන්නේ මේ සද්ද සිංහල තේරවාද බෞද්ධය ගාව තමයි තියෙන මේ නොකෑමනා දාපදුරා වට්ට බඳුරු ගතිය. අඬා වැටෙනවා නිවන ඉන්නේ කිය. එනකොට මුණට කියලා ගන්න. එනකොට උණු වතුරක් කරනවා. කවදද අපිට පුළුවන්න්නේ මේ මනුස්සයා මේ ආවේ අඬ ගහපු නිසා මේ වැදගත් අමුත් එක්. ඒ නිසා මේ මනුස්සයාට පොඩ්ඩක් වාඩි වෙන්න දෙන්න පොඩ්ඩක්. මේ එන නීරසකම එනකොට මා හොඳයි. මේක තමයි නීරසකම පොඩ්ඩක් ඉඳලා බලන්න. මේක තමයි කම්මැලිකම. මේක තමයි හැකේ. මේක තමයි නිදිමත. මේක අල්ලන්න බලන්න. බුදුජානන්සේ සඳහන් කරනවා මහනි දුක නම් ඇත්තටම දුක තමයි. මේ දුක පරම සත්‍ය කියලා අවබෝධ කරනා විතර සැපක් මනුස්ස ජීවිතේම නැහැ කියලා. මේක තමයි අවබෝධ කළ යුතු පරම සත්‍යය කියලා. දුක එනකොට ඒක සත්‍යයකට දාගන්න පුළුවන් ඉච්ඡර සැපක් මනුස්ස ජීවිතේම නැහැ කියලා. ඉතින් අපි කරන්නේ පුරාවට වෙත පැමිණෙන දුක මඟ අරවන්න හදනවා. අරකෙන් මේකෙන් පිළියම් කර කර දඟලන්න හදනවා. ඒ නිසා මේක ජනතාවට විහිළු සැපීමක් කියලා කියන්න පුළුවන්. ජාත්‍යන්තර විහිළුවක් මේක. භාවනා කරනකොට එන මේ පොඩි පොඩි දුෂ්කරතා නිසා මම ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ මේක සමතේද මේක විපස්සනාද මේක මම හරිද වැරදිද කියලා මේ තෙපර බාන මේ සැක කරන ගතිය නිස්සක්කව ඉදිරියට ගිහිල්ලා ඒ සැක තියේදී මැරෙන්නේ මැරිච්චාවයි රැකෙන්න රැකිච්චාවේ මම මේ මගේ පරිශ්‍රණය කරනවා කියලා ඉදිරියට ගියොත් හැප්පෙන්න මොකක්වත් නැහැ උතන. මම පස්සට ගියොත් දහස්වර මෙරි මෙරි විඳවනවා. ඉතින් ඒක වෙන්න පුදුමාකාර කර්මයේ ගෙවීමක් සිදු වෙනවා. පුදුමාකාර Taman තුල ක්‍රමසාවේදී එහෙම නැත්නම් මේකට ලෑස්තිලා යන gati එන්න ඕනේ. ඒ ඔක්කොටම වැදගත් වෙන්නේ මේ විමුක්තිය සඳහායි මේක වෙන්නේ. ඒ විමුක්තිය පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒක එන්නේ මේ දුක හරහා. ඒක කියනවා අමෘතේ ලැබෙන්නේ මූර්තේ හරහා පමණයි කිය. අමෘත කියලා අමරණීයත්වයේ ලැබෙන්නේ මරණීයත්වයට මුහුණ දීපු කෙනාට විතරයි. ඒ නිසා මම ඉස්ලාම ඉඳගත්ත භාවනා වැඩමුළුට ලේවැල්ලේ මෙයා ආවේ කවුද මුනිඳු ජීතුමා ඔය සදාම් මිතුරු සමුළුවේ සංවිධානය කෙරුවේ මට එච්චර තේරුණෙත් නැහැ කියනවා යා කියනවා යම් දවසක භාවනාදී මරණ හා සමාන දුකකටපත් වෙලා ඒක විනිවිද්දොත් ඊට පහුවෙන්ද සෝවන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම දුකක් ඇවිල්ලා නැත්තම් එහෙනම් බුඩාක් ඈත නිවන තියෙනවා. ඒ නිසා නිවනේදී නිවන යන ගමනේදී ප්‍රතිපදාවේදී පැමිණෙන දුක හොඳ පෙර නිමිත්තක්. මොකද අපිට පළවෙනිම අවබෝධ කරගන්න තියෙන දුක්ඛාරිය සත්‍යය. ඒ නිසා භාවනා පැමිණෙන දුක තමයි ඉල්ලලා ගත්ත එකක් නෙවෙයි නං භාවනාවේ ප්‍රතිඵලයක්. කෙලස් අඩුවීමක් දොරටුවට ලංවීමක් වගේ කල්පනා කරන්න පුළුවන් මිනිසයාට මේ එදිනදා ජීවිතේ පවුල් වලින් එන ප්‍රශ්න තඹේකට ගණන් ගන්න දෙයක් නැහැ. ඒ ඕනෙම ප්‍රශ්නයක් දවස් තුනක් ගියාට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. ওই කොච්චර නඩු කියන දික්කසාද වෙලා හිටියද? දික්කසාද වෙච්ච جوړු කොච්චර බඳිනවද ඊට පස්සේ? ඔය හොලිවුඩ් වල අද බඳිනවා හෙට දික්කසාද. ඊට පස්සේ ආයෙත් ඒ දෙනම් බඳිනවා. ප්‍රශ්නේ නැහැ ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ගෑණියක් මේ දික්කදාන නඩුවක් වෙලා අනික් මනුස්සය බඳින වෙලාවේදී පරණ දික්කදාන නඩුවේ දුව අඬනවලු අඬනවලු අඬනවලු මටත් එන්න ඕනේ මඟුල් ගෙදර කියලා. අම්මා කළු බෑ. ඔයා ගෙදර ඉන්න ඕනේ. ඉතින් මනමාලේ ආවලු බොකේ කරගෙන ආවට පස්සේ කළු මොකද බබා අඬන්නේ කියලා. ඊට පස්සේ කළු මෙයා මල ගෙදර මම මඟුල් ගෙදරට යන්න කියනවා. එතකොට මේ බඳපු ගෑණියක් කියලා පේනවනේ එතකොට. ඉතින් අම්බ ගෙදර ඉතින් මනමාලේ කවන්නේ පව්වපා. මම නැහැ බබා ඊට පස්සේ කළු මේකට විතරයි ඊගා මඟුලට එහෙම යන්න යන්න එපා කිව්වලු. ඔය ඒකෝටි මනමාලයට පත්තු සීටු ලියලා ඉවරයි. උණ්ඩේ ගණන් නැහැ. ආන්නේ වගේ මේ හැම එකකම කෙලවරක් තියෙනවා කොච්චර කේන්දර බලලා කොච්චර පොරොත්නම් බලලා බැන්දත් කොච්චර තමයි. කොච්චර දික්කසසුනත් ආයතයක තියෙන මේක චිත්ත නියාමන. මේකට මොන කතාවද මේකට මොන දික්කසාදනද මේකට මොන උසාවිද? Taman මේ ප්‍රශ්නේ ඉවර වෙනකම් බලන්න පුළුවන් නම් මේකට කතා ගෙතිල්ල නතර වෙනවා. ප්‍රපංච කිරිල්ල නතර වෙනවා. ඒ නිසා ප්‍රපංච කිරිල්ල නතර කරන භාවනාවට වාඩි වෙනකොට හිතා ගන්න ඕනේ පුළුවන් හරි ඉවසනා මිසක්කා කාගෙවත් ගොඩ පෙරක දුරුකම් ඕනේ වංචාව හිතෙන් කර දෙන පෙරක දුරුකම ඕනේ නැහැ. කාගෙන ඉවසන්න පටන් ගත්තොත් මුක්කාටවත් නතර කරන්න බෑ. ඒ නිසා ආයි සියලු දිනාට මේ කරගෙන ආපු ගැම්ම දිගේ ඒ ශක්තිය ඇතිවීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් දවසේ භාවනාවත් එකසේ හේතු ආසනා වීමෙන් මේ විමුක්ති ස්කන්ධය වටහා වැටේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතන නතර කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.